بيكا أي توحيد الألوهية يا توحيد الربوبية يا أدي توحيد الأسماء والصفات توحيد الأسماء والصفات بابك ميهم مغفر دين غسواني مي بابك إما جنا ميهم مغفر دين غسواني වරක්ගින බෑතකම් මුස්ලිමුන් බෙහි ෆවේවා වරක්ගින ෆිරුකාතක මුස්ලිමුන් බෙහිගෙන් ගොස් ෆවනි මිමස්සදාග අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුලුතක එකලාංගේ සිෆ ෆුලුත එකලාංගේ සාබිතු කුරුමුග මිස්තකුම් මස්සල ජෙහි මග ඔලිගෙන් ගොස් ෆමිවනි එංගම ෂේඛ් එම් බොඩම් අජලු වලවා ෆමිවනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆාත් මත අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුලුතක බෙහෙ ගොතුම් මිෆතුග ඒ එම්මේ ෆුරතම මස්සලා دن دیونا مسئلے کے اکلے فانمی بیان کر رہا ہے میانی فتوگا قیامتا بہ بہ واہکتا قیامتا امام مرم فہو دیرو مگ بہ واہکتا ایوس میستکن انکار کو فاوا کھمے ورگینا میہوں خاص کو مکہ کے مشرکون انکار کو فاوا مسئلے ایم بڑا انکار کو فاوا مسئلہ مرم فہو الم امرا دیرو میہوں گرو ان ورگینا එමිහුන්ගේ බුනෆා එමිහුන් බුනෆා වස්තන් අල්ලාහ් සුබ්හානහු වතාලා බයන් කරවා ෆේ බුරු කීති කුවානුගා بهم بنفى أيذا كنا متر أيذا متنا وكنا ترابا وعظاما أئنا لمبعوثون تمنى من مروي بيجب فناوي ديما فهوك ألون أمرا تمنى من نربين نهي كبرتكم أي أميهم أمي بنا إنكار كري مسألة إنكم شيخهم فتوغا ميدي موضوع بهيغتون أليرو غالب فمان إذا أما بعد فهذا اعتقاد الفرقة الناجية المنصورة مي ෆිරකතුන් නාජියා අදින නස්රුලි බෙගෙන් වා ෆිරකතුන් නාජියාගේ අකීදායනි ඒ ගියාමතා හැමය මේ බයන් කුරණි තිමන්න මේ බයන් කුරණි අහ්ලුස් සුන්න වල් ජමාතුගේ අකීදාය ගියාමතා හැමය ගියාමතා හැමෙන් එමිහුඟ හුන්නන් ජීහන අකීදාය අහ්ලුස් සුන්න වල් ජමාආ එමිහුඟ අනන්නමකි ෆිරකතුන් නාජියා අල් මන්සූරා නස්රුලි බෙගෙන් වා දින්නවාන ජමායි නස්රුලි බෙගෙන් වා අදි ගියාමෙද්දොහුග දින්නවාන ජමායි ඒ අහ්ලුස් සුන්න වල් ජමාආ අල්කොඬ මෙ කියා දිවෙහින් බය ෆොයිත්තහු ගලිය ෆමියොන්නනි සුන්නජ් ජමාතුගේ අහලු වෙරින් සුන්නජ් ජමාතුගේ අහලු වෙරින් එයි දින්නවාන ජමාතකි එයි රසූලා එකලේ ෆානුගේ අස්හාබේ කලම් උළු විගතන් ඒ උළුණු මීහුන්නකි අහලු සුන්න වල් ජමා සුන්නතුගේ සුන්නජ් ජමාතුගේ අහලු වෙරින් සුන්නජ් ජමාතුගේ අහලු වෙරින් එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් حديث القربا فويتي من كليفانك أمي هيديهتين بيا هيديهتين في رقايا بهي جندانك timan kale ifanugo ummai ummatuga murada kiya kale ifana tabawegen ne kiyagen tibi mihun tabawi mihun ummai muslimun ebahi muslimun ne kiyagen muslimun kama dawwa kuri mihun e mihun behigen dane hajdiha timbaya ege teren hajdiha deba mihun dane narakashe emme bayke surge wannani ehindu ashabe kalum dannawani e allahge rasulaye e dinnamane bayaki kombayenge e firqatun najiyaye ki kombayenge حديث القرباني أي ما أنا عليه اليوم وأصحابي أي ميدو تمن كليك فانا أتمن كليك فانا أصحاب كلون ولنغتا ولنميهن එමිහුන්න ස්වර්ග වන්නාන බයකි එහෙම බයකුණු වන්නාන ස්වර්ගය මුස්ලිමුකම දවවා කුරාන වරක්ගෙන මිහුන් එමි හදීස් වල මෙසේ බැංගේ මුස්ලිමුකම මුස්ලිමුකම වරක්ගෙන බයකු දවවා කුරානකන් කමක්ගෙන මිහුන් දාන්න රකයක්කම් أي الله كيرت قرآن قصة كم بيان قرآن فاي بي الله كيرت قرآن كبحي بحي قرآن فماني qur'an ko se kan bayan qur'an fa bay allah kirtu qur'an ka wahi wahi qur'an fa mani فإن آمنوا بمثل ما آمنتم به فقد اهتدوا emihum vestiya bamihum iman vegentiya tibi gota ebe asaw be kalna allah muqatab kor vafiyoti emihum bes ebahi ashabe kal nabur fahum annana mihun na adi zamanu ge etibi mushrikun na yahudina nasara inna mi emme hamistakun emihum bes tiya bamihun tiya iman vegen tiya tibi gota iman vejje kamu gawanama allah emihun hidayat dakkawanete erune emihun එබි හොඳින්නවාන බෙක්ක කමුගනුවානේ එංගමං අල්ලාහ කලංග රසූලා එංගවි ගොතන් උළුන මීහුන්ගේ අකීදා මි බයන් කරණි මීග එයි අහ්ලුස් සුන්නා වල් ජමාඅතුගේ අකීදා විදාල වනි වහුවල් ඊමානු බිල්ලාහි ව මලායිකතිහි ව කුතුබිහි ව රුසුලිහි වල් බාස් බාදල් මෞති වල් ඊමාන බිල් ඛදරි ඛෛරිහි ව ෂර්රිහි أي الله إيمان بما إكلانك ملائكة بيكلنا إيمان بما إكلانك فتكن إيمان بما adi kalanga rasul be kalunna iman buma adi marum maffahu dirwana kaman iman buma ai akhirat duhan iman bu adi hiyo minbar hanu ba minbar iman bu iman kamuga fas harukum bayan bege mide iman kamuga harukum algon menna ifa war ginafa haran ifa wa harukum mi mikamuge wahaka komme sorakan algon menna ifa wani adi mihen kiyala arugo komme be folakasenge wada gannawane eiti manna engage ඉවන්න බැංගේ හරුකුනේ බයන් කරවුනි ඊමාන් කමුගේ එහෙන්නම ඉස්මි හරුකුනුගේ වරබ්බඩ තෆ්සීලෙන් එපයි අලගොණ මෙබන අලගොණ මෙබනනි අල්ලාහන් ඊමාන් වම අලගොණ මෙ අල්ලාහන් ඊමාන් වම හැම කෙනි දුලුම් ගුන්ජස් කම කමු දානේ ඒක ඉකුලවේ බෑවරු කන්තත්තන් එබහරි ඒගේ තෙරේගේ එම් ඉස්කම කම් මිනනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ උලූහියතන් ඊමාන් වම රුබූබියතන් ඊමාන් වම අස්මා වස් සිෆාත ඊමාන් වම මේ අල්ලාහන් ඊමාම් මුගතරගේ මෙන කන්ත අල්ලාහගේ උලූහියතන් ඊමාම් වංජිහේන රුබූබියතන් ඊමාම් වංජිහේන අදි අස්මා වස් සිෆාතන් ඊමාම් වංජිහේන උලූහියත රුබූබියතන් ඊමාම් කුඩ කුඩ ඛුලාසා මිතාංග බයන් කුරාන එකමක අස්ලු මවුවා කි අස්මා වස් සිෆාත උලූහියතන් ඊමාම් මකි හුරිහා අල කමෙක්ද අල්ලාහ එක්කවන් තකරුන් අල්ලාහන් අදා කුරවේ එම්මහා බාවතෙක්ගේ අල කමෙක්ගා අලුකම කියවර ජාමේ කලිමය අලුකම කි ey allah subhanahu wa taala amar kurava fa komme kamaka ekalaange ruhi wodi gannawa fa komme kamaka adi ekamekge ekamek kurumuge macca ekalaange taarif kurava fa komme kame ey alqan allah amar kurava fa komme kamaka ekalaange ruhi wodi gannawa komme kamaka adi ekamek kurumuge macca allah taarif kurava fa komme kamaki ey alqame ehuriha alqamen allah khalis kurun ey allahge uluhiyatan imanumaki රුබූබියතන් ඊමාමකි මි කායිනාතුක අල්ලාහ් සුබ්හානහු වතාලා කුරබ්වා හුරිහා කමෙග්ගා එකනාගේ එක්කවන්ත කුරුම් රිසුකු දෙව්මුග එකනාගේ එක්කවන්ත කුරුම් එහෙන් ප්‍රාර්ථක රිසුකු නිස්පෙක් කොක් ගන්නවා නකො ෆී අල්ලාහ් කන් ඊමානෙන් නුවේ නෑ මරුබ්වා දිරුබ්මුග අල්ලාහ් එක්කවන්ත කුරුම් හැම එකනි මරුබ්වා දිරුබ්වා ෆරාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා ගස් ෆෙලුවුමා වාරෙවෙස්චුමා එබහි මි කායිනාතුක මිහිගා හුරිහා කමෙක් කුරබ්බනි hamaykan Allah subhanahu wa ta'ala kan gabul ko tasdiq kurun ei rububiyatan imamu maki dan asma wa sifatan imamu ebaha kami bayan kurani kuru ko takabunanam asma wa sifatan imamu ei kiti kurwana rasulullah sallallahu alaihi wasallam ge sunnatun Allah nisbebegen ba komme ismu fulakasha komme sifa fulakan alhonmen imamu kongotaka e yang inkar kurmakanula e sifa fulu ගේ කයිෆියතු බයන් කුරුමකානුල ඒගේ තෂ්බිහ් වත්තර බයන් කුරුමකානුල ඒගේ තේති තාවීල් කුරුමකානුල එසිෆෆුල් තාවීල් කුරුමකානුල අදි ඒගේ මිසාල බයන් කුරුමකානුල ඒගොතන් අලගොන මං ගබුල් කුරන් ජෙහෙනි අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබිගම් වාසිෆෆුල කොම් මෙසිෆෆුල මිසාලකන් අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබිගම් ලිබොඩිගම් වාසිෆෆුලන් ඒ කලාංගේ අයිකුළු ay prokirti qur'an ge tan ayat ge allah subhanahu wa taala ge ay pulu ge wah ke bayan kore allah wa koroni bal yadahu mabsutatani adi kien he kalang ge ay pulu wali fatura alayfa dilacche kalang ge ay pulu allah subhanahu wa taala ge ay pulu ge wah ke qur'an ge tan ayat ge pur bayan fa den algon me kihinen kalang ge ay pulu wa kan qabul quran je heni algon me iman manjen allah ay pulu wa kan ehen namawes ekalaang ay pulu ehen ebbes makhluqa ka effata ko genwana මිසාලෙ ජහගෙන්නවානේ කයිෆියත් බයන් කොගෙන්නවානේ මිසාලක අල්ලාහගේ අයි පුළු ගේ කයිෆියත කි මිවෙනි වත්තරජේ මිවෙනි වත්තර කරේ වනේ අල්ලාහ සුබ්හානහු තාලාගේ අයි පුළු මිවෙනි කයිෆියත කරේ එහෙම බුණගෙන්නවානේ අදි ඒදික ඒක තාවීල් කොගෙන්නවානේ මිසාලක අල්ලාහගේ අයි පුළුගේ මුරාදකී කනාගේ කුදුරතේ එහෙම බුණගෙන්නවානේ අයි පුළන් නුනේ මුරාදකී අල්ලාහගේ අයි පුළන් නුනේ මුරාදකී කලාගේ කුදුරතේ කුලදුම්වන්තකමේ මුරාදකී එහෙම බුණගේ ඒ තාවීල් කරවුණියේ තාවීල් කොගෙන්නවානේ egotan algunum qabul kuran jehen Allahan aifpulwe ekamuke kalange zaatufula ekashigem wagotaka ebbes makhluwaka effadawegen nennuwe ebbes makhluwaka effadawegen nennuwe Allah sifafulu talibodegemme ehennames algonum ennaka algonum enge lolan nufenna ecce tasawwur kuran datiwan lolan nufenna ecce tasawwur kuran datiwane ehenkamun algonum ennaka Allahge ebbes sifafule lolakan nufene ehenkamun algonum qabul kuran eba jihe ehen namas algonun qabul kuran jeheni kon gotaka ekalaange zaatu fulay kashigan wa gotaka algonun puran jeheni allah subhanahu wa taala ekalaange කීර්ති කුර්ආනක සාබිත කරවවාවා නවත රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම එකලේෆානක සුන්නතුක එකලාංගය සාබිත කරවවාවා කොම් ඉස්ම ෆුලකා කොම් සිෆා ෆුල එකලාංගය ලිබි වඩිගෙන් වේ එම්ම ෆුරිහම ගොතුක එකලාංගය ذات ෆුලා එකශීගම් වා ගොතක එබ්බස් මහුලවක එෆද වෙගෙන නුවේ එබ්බස් මහුලවක එෆද වෙගෙන නුවේ එහෙන්කම ಅಲ್ಲಾಹ್ ಸುಬಹಾನ ವತಾಲ ಅರ್ಷಿಗೆ ಮತೀಗ ಇಸ್ತಿವಾಯ ಗೊಟಿಗೆಂ ಇನ್ನವಾಗು ತಾಬೆಹೆ ಗೊತ್ತುಂ ಎದ್ದು ಹಾಕು ಇಮಾಮ್ ಮಾಲಿಕುಗ ಫಾನ ಮಿಹಕು ಸುವಾರು ಪುರಣಿ ಎ ಜಮಾನ ಸುರ ಫೆರಿಗೆಂ ಅಲ್ಲಾಹ್ ಗೆ ಸಿಫಾ ಫುಳು ತಕಾಮೆದು ಮಿಹುಂ ವಾನಿ ಮಗ ಫುರದಿಗೆಂ ಗೊಸ್ವ ಎಬ ಹುರಿ ನನ್ನಂ ಕಿಯೆ ಎತಬ್ಬಾವರ್ ನನ್ನಂ ಕಿಯೆ ಫಿರುಕಾತಕೆ ಮಿಸಾಲಕ ಮಶ್ಹೂರ್ ಫಿರುಕಾತ ಐ ಮುಅತಜಿಲ ಅನ್ನೆ ಕಿಯುನು ಫಿರುಕಾ ಮುಅತಜಿಲ ಮಾತುರಿದಿಯಾ ಕಿಯುನು ಫಿರುಕಾ ಜಹಮಿಯಾ ಕಿಯುನು ಫಿರುಕಾ ಅಶಾರಿ ಕಿಯುನು ಅಶಾರಿಯ ಕಿಯುನು ಫಿರುಕಾ ಮಿಹಿ ಅತ್ತಾವೆ ರಸೂಲ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಸಿಫಫುಳು ತಹುಗ ಮಸ್ಸಲೆ ಜೆಹಿಗೆನ್ ಬಾಬಾವೆಗೆನ್ ಗೊಸ್ಫಾವಾ ಫಿರುಕಾತಕೆ ಜಮಾಅತಕೆ ಎಹಮ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಮಿ ಸಿಫಫುಳು ತಹುಗ ವರಕ್ ಕುರಿ ಸುರ ಮಸ್ಸಲೆ ಜೆಹಿಚ್ಚೆ ವರಕ್ ಕುರಿ ಸುರ ಎಯಿ ಮೀಸ್ತಕು ಮಾಬಡ ವಿಸ್ನಂ ಫೆರಿ ಎಮೀಹುಂ ಹಗೀಗತುಗ ವಿಸ್ನಂ ಫೆರಿ ಇನ್ಸಾನುಂ ನಂ ಮಿಲಿಬಿಗೆಂವಾ ಸಿಫತಕ ಎಗ್ಗೊತ ವಿಸ್ನಂ ಫೆರಿಮಾ ಮಗಫುರದಿಗೆನ್ ದಿಯೈ ಇನ್ಸಾನುಂ ನಾ ಎಫದಾ සිෆත का एक गोतंगे में विष्णु फेरी अल्लाह सुब्हान व तआला की सिफता एक तुम अल्लाह सुब्हान व तआला एक लांगे तख्त ए अर्श අර්ශීග අර්ශීග මතයේ කලගේ ඉස්තිවාය වඩිගෙන් ඉන්නවා ගොතා බෙහෙගොතුම් මිහක් සුවාල මිකුරණි හත්තාවිස් මිහුන තසවර්වානි මීහකු තක්තෙක්ගේ මතීගේ ඉෂින්ද ඉන්න හෙන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා ඉෂින්ද ඉන්න එහෙනනු අල්ලාහ් සුබ්හානහු තාලා එම්මෙ බොඩි අල්ලාහ් ප්‍රථම අලුගොන්න මෙන්න මි තසවරන්න පුරවෙන හයිගතුක අලුගොන්න මෙමි තසවර කුරා ගොතක අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබෝඩිගෙන් වේ කුර්සියක අර්ශිය කුර්සියක අර්ශියෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබෝඩිගෙන් වේ ඒ කුර්සිය අර්ශ ගුරුවානුගේ බොරි දෙතාංග බයන් කරවලා එකම් බය මෙහෙම බුණනි කුර්සිය අර්ශියයි කෙච්චකේ ඒ කෙච්චකේ බුණා මිහුන් එනු බයකොන් එබුණි සබබකි ගුරුවානුගේ අල්ලාහ් සුබ්හානහු වතාලා අර්ශියා කුරුසි තෆාත් කරවලා ෆවේ අද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතුග කුර්සිය අර්ශි تفات قرآن باسره قرآن قال الله وحي قرآن الرحمن على العرش استوى عرش کے واہتے بے قرآن کا انہیں آیتو کہ اللہ قرآن وسیع کرسیہ السماوات والارض එකලාංගේ කුරුසී කොළ උඩුතකා බිම බොඩේ හැම එකනි කුරුසී කොළ බොඩ උඩුතකා බිම වර මුලි උඩුතකා බිම වර බොඩ එකලාංගේ කුරුසී කොළ ඉබ්නු අබ්බාස් විදාළ වෙන අබ්දුල් ඉබ්නු අබ්බාස් විදාළ වනි ඒ ආයතක තෆ්සීරව කුර්සි කුලකී එයි මෞදි කදමයි අර්රහ්මාන් ඒ රහ්මානුගේ ෆෑම්පල් අලවා ගොඩි කොලේ රහ්මානු අල්ලාහ් සුබ්හානහු තාලා ෆෑම්පල් අලවා ගොඩි කොලේ ෆෑම්පල් වෙසේ මේක ලාගේ ලිබෝඩ් එකෙන් වේ එහෙන් නම වෙස් එක ලාගේ ذات පුලා එක ශීගම් වාගොතකන් එබ්බස් මහලුවක එෆද වෙගෙන නුවේ අල්ලාහ්ගේ ෆෑම්පල් දෙන් අල්ලාහ්ගේ අර්ෂ් එම අර්ෂාදි කුර්සිය තෆාතුකන් අල්ගොන මෙන්න හදීසුන් එබැයිගේ රසූලුල්ලාහ් මහදීසුල් කුර්න් මල් කුර්සියු ෆිල් අර්ෂි ඉල්ලා ක හල්කතින් උල්කිය ෆී ෆලාතිල් අර්ද් හදීසුල් කුර්වනි කුර්සි කොළ අර්ෂා අලා බලායිරු ඒගෙ මින්වරකි බොඩු සහරායගේ තෙරියන් එල්ලා ලීෆාවා අඟොටියෙන් ඒ සහරායා අලා බලායිරු ඒගෙ මින්වරේ ඒ අඟොටිගෙ මින්වරේ නිකම් විස්නවයි සබොඩු සහරාය ගෙතර කුඩ කුඩවරු දඟඩු අඟොටියෙන් එල්ලාලිම ඒ අඟොටි ඒ සහරාය අලා බලායරු ඒ ගමින් වර කිකිහවර සහරාගේ පොඩ මිනා අලා බලායරු අඟොටිගේ කුඩ මිනා කිකිහවර ඒ ගමින් වර කිකිහවර ඒ එයි අර්ෂිය අලා බලාර කුර්සීගේ මින්වර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයන් කරනි සහ හදීස් පුරයි එම කුර්සිය පුර එතන් එතන් එතක් ගුණයෙන් අධි පොඩ අර්ෂ kursiga bodu min demme kurige bayan kuran udu taka mema bor kursi bodu adi kursiya bor arsh etak gunaye bodu den adi arshiya bor allah bodu den allah istiwaye bodu gen innawani wesa arsh matiya ei algonu me kiyani kit kiha war kam kiyani allahu akbar ege murada ki allahu akbar min kulli shay'in huriha ichcha kabar bodi allah ebahi emme bodi allah emme bodi allah huriha makhluqa kabra bodu allah arshiya ki allah ge makhluqe අර්ශයක අල්ලාහගේ මහලූකේ අර්ශය පුරමස් බොඩවාන හැම අල්ලාහ් සුබ්හානහු වතාලා දෙක කලාංග ඉන්නවා ගොයි මිහෙක්ගේ හිත කියන තසවර් කුරාන කුරාන එහෙම එක මිහෙකු සවාල් කුරි ඉමාම් මාලිකා අර්ශමතීග අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්තිවාය බොඩිගෙන් ඉන්නවා ගොතාබෙහෙ ගොතුම් එහිදුගේ ඉමාම් මාලික විදාලවනි අල් ඉස්තිවාඋ මඅලූමුන් වල් කයිෆු මජහූලුන් වස් සුවාලු අන්හු බිදඅතුන් වල් ඊමානු බිහි වාජිබ් විදාලවනි الاستواء معلوم استواء لفظك أي أريبه معلوم معروف لفظك أي ඒක මාන එංගේ ලෆ්සක ඉස්තිවාය කියයි අරබි බහුගා ලොගවී ගොතුම් එහෙන්නම වෙස් මිතාග ඒ ඉස්තිලාහි මානයකේ ශරයි මානයකේ ඒ වල් කයිෆ් මජහූලුන එහෙබිම එකලාගේ ඉස්තිවාය වඩකින් ඉන්නවා කයිෆියත එවස් මීහක මහලුවක නේගේ එම කයිෆියත මජහූල් වෙගෙන් වේ එබහි නේගේ එවස් මීහක والسؤال عنه بدعة ಅದಿ ಕಮಾ ಬೇಗತುನ್ ಸುವಾಲು ಕುರ್ಮ ಕಿ ಬಿದಾಯಕೆ ಬಿದಾಯಕೆ ಸುವಾಲು ಕೊಗ್ಗೆನ್ನುವಾನೆ ಮೂಮಿನಕು ಅಲ್ಲಾಹ್ ಅರ್ಶು ಮತಿ ಇಸ್ತಿವಾಬಿಗೆ ಇನ್ನ ಮನಿ ಕೊಂಗೊತ ಕತ್ತೋ ಮಿಹನ್ ಸುವಾಲು ಕೊಗ್ಗೆನ್ನುವಾನೆ ಮೂಮಿನಕು එකමක වල් ඊමානු බිහි වාජිබුන් එකලාගේ අර්ශු මතිගේ ඉස්තිවාවේ කොටකින් ඉන්නවා කම ඊමාන් වම කී වාජිබ කම ඒ කීපෙන් කුර්ආනුක අල්ලාහ් කරවනි අර් රහ්මානු අලල් අර්ශ් ඉස්තවා රහ්මාන් වනි අර්ශුක මතිගේ ඉස්තිවාවේ කොටකින් රහ්මාන් වනි අර්ශුක මති ඉස්තිවාවේ කොටකින් එංකම මී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හුරිහා සිෆා ෆුලෙග්ගේ කවායිදෙග්ගේ ගොතුගා ඉල්මෙරින් කඩ අලවැෆනි ඉමාම් මාලිහුගේ මිවස්වෝ හොම්ම සිෆා ෆුලකාන වේදු මිසාලක අයිප්පොළු අයිප්පොලා බේ ගොතුම සෞමි කවායිද ෆිටුවගෙන් වනි අයි අරබහුගමේ අරබහුගම කියන්නේ යදු අල් යදු මාලුමා යදු එගේ යදුගේ මානයි කි අයි අරබහුගේ යදුම කියන්නේ අත එකම කුවල් කයිෆ මජහූල් ekama ko atuge kaifiyate Allah subhanahu wa ta'ala ikpologe kaifiyate nge besmiya kan nege kongo takak kamen onnani nege besmiya ka waswalu anhu bid'ah ekalang ikpol onna gota behe gotun suwalu kurun dine baaye onnani haram ga gota baaye e gota suwalu kurma ki bid'ah ke wal iman bihi wajibun ade ekalang ikpololi bigem wa kama imam ma ki wajib kamen migota mi ahlus sunna wal jamaatuge aqida ki Allah subhanahu wa ta'ala ge ismu fulutaka sifa fulutaka behe gotun اي الغنم تريك داد فحكاج هندم بسوتي الشريعه عقيده الشريعه عقيده كمان تعويل كرم تعويل كرم ادي بهو كوريغ ترجمه سناني تعويل فريفا الشريعه عقيده كمان چنگوتي كوريغ دي ترجمه كروانو اكلانگه صفه فلن اجاي نان تعويل كرفا එකලංගේ සිෆෆුලෙන් ඇසේ නන්ට අවිල් කොෆා අල්ලාහුගේ ඉප්පලකනින් නානේ නානේ අල්ලාහු කුදරතේ අල්ලාහුගේ කුලදුමන්තකමේ එකලංගේ ලෝෆුල කනින් නානේ වස්නයිල් ෆුල්ක බි ආයුනිනා කුර්ආන් ක අල්ලාහ් කරවන්නේ තිමන් අල්ලාහුගේ ලෝෆුලක මතීගති ඒ නූහ කලේග ෆානු නා ෆුළු බන්න නා බන්නමු ගෙන්දාර නා කොළ බන්නමු ගෙන්දාර එතංගේ ලෝ ලොලුගේ වාහකේනි එතංගේ ඔතිය මිහුන් කලාංගේ රහමතේ කලාංගේ හිමායතේ කලාංගේ රක්කාතරිකමේ ලොලෙන්නෝ එවන්නන කුර්ආනක මිහ රසවල්ලව කුරීගේ තර්ජමා කොන්නානේ ඒගොතෝගේ මච්ච තර්ජමා කුරේ ෆේ අෂරිය කීදාගේ මච්ච තර්ජමා කුරේ ඒ ශිරුකෙන් ඒ ශිරුකේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆලතාවගේ තාවීල් කුර්මා කී ශිරුකේ ay allah subhanahu wa taala ekalaange kirta qur'anuga saabitu kurawwaafawa sifa fulakan nuwata ismu fulaka inkar kurum nuwata eti ege aslu maanayn badalu kolluma ki shirku ekkama ilmerin vidalawani mi vidalawani ومن الإيمان بالله الإيمان بما وصف به نفسه في كتابه ووصفه به رسوله محمد صلى الله عليه وسلم من غير تحريف ولا تعطيل ومن غير تكييف ولا تمثيل අල්ලාහන් ඊමාමුගේ තෙරේගේ හිමෙනනි වර ෆුම්මානේ අල්ලාහන් ඊමාමුන් අල්ගොණම් බුනේ අල්ලාහන් ඊමාමුන් අල්ලාහන් ඊමාමුගේ තෙරේගේ හිමෙනේ එබ එකලාගේ එකලාගේ අමිල්ල zaatu ෆුල එකලාගේ කීර්ති කුර්ආනුගා සාබිතු කුරවවා ෆාවා කොම්මෙ සිෆෆුල සිෆෆුලකන් ඊමාමු අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලීෆානුගේ සුන්නතුගේ එකලාගේ ಸಾಬಿತು ಕೊದ್ದೆವ್ವಿ ಕೊಮ್ಮೆ ಇಸ್ಮ ಫುಳಕರ ಕೊಮ್ಮೆ ಸಿಫಾ ಫುಳಕಂ ಈಮಾಮ್ ಹುಂ ಎಯಿ ಅಲ್ಲಾಹಂ ಈಮಾಮ್ ಹುಂಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಕನಗೆ ಏಕಮ ಇಂಕಾರ ಕುರಾ ಹೆದಕ ಅಲ್ಲಾಹಂ ಈಮಾಮ್ ವಿಕಮ ಗನುವಾನ್ ಈಮಾಮ್ ವಿಕಮ ಗನುವಾನ್ ಕೊಂಗೊತಕಂ ಈಮಾಮ್ ವಾಂಜಿಹೇನಿ ಮಿನ್ ಗೈರಿ ತಹರೀಫಿನ್ ಏಗೆ ಹಗೀಗಿ ಮಾನೈನ್ ಎಹೆಂ ಮಾನೈಕ ಬದಲು ಕೊನ್ನುಲ ಎಹೆಂ ಮಾನೈಕ ಬದಲು ಕೊನ್ನುಲ ඉල්මරි මිවිදාලවනි තහරීෆක හිමනේ තහරීෆකානුලේ මිවිදාලවනි තහරීෆකානුලේ ඊමාම් බන් ජිහනි එබ්බස් තහරීෆ් කුරු මකානුලා මේ දාලවනේ තහරීෆ් ගේ වේ දෙමාන ෆුරතම මානේ කි ලෆ්සු තහරීෆ් කොල්ලු ලෆ්සු තහරීෆ් කොල්ලු එයි මිසාලක ඉස්තවා අල්ලාහ් සුබ්හානහු වතාලා කීර්ති කුර්ආන ගවහි කරවනි අර්රහ්මානු අලල් අරුසි ඉස්තවා අර්රහ්මානු අලල් අරුසි ඉස්තවා අල්ලාහ් කීර්ති කුර්ආන ගවහි කරවනි බයි ෆිරකාතහු ගහල් වරින් ඒ ලෆ්සු බන් එංග කුරුලාෆ බදල කොල්ලාෆ එමිහොම ඉවරණ කියේ අර්රහ්මානු අලල් අර්ෂි ස්තවුලා ඉස්තවා ඉන්න තන ඉස්තවුලා එතන එංග කුර්තායන් ඉතුරු කොල්ලි ඉස්තවුලා ඉස්ලාමු ඉතුරු කොල්ලි එතන එමිහොන් ලාමු ලාමු ඉතුරු කොල්ලි මම කියන්නේ ඉස්තවුලා ඉස්තවුලාගේ මානයි කි ගද වේගත් උන් එමිහොම ඉවරණ අල්ලාහ් අර්ෂිගේ මච්චක් ගද වේගතේ එමිහොම මාන කුරණී කොට ඒ එං අකුරු ඉතුරු කොල්ලි එමිහොන් ඈ මීහෙක්ගේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ මහලෝගෙන් එයි දැන් මේ මාන කරමුනි මා ෆහර ගහී වේදානේ මීහෙක්ගේ ච බය ගත වේගතුන් කොම්බක ඉස්තවලාගේ මාන කී ගලබගේ මාන එයි ගත වේගතුන් එයි බය මීහුන් එන් අකුර එතන ඉතුරු කොල්ලිය එතන මේ එක්ගතකුන් තහරිෆ් තහරිෆ් කො ගන්නවාන ඊමාම් වාන් ජීන අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ෆුතකරා සිව ෆුතක තහරිෆ් කුර මකාන් ලහම තහරිෆ් වෙහි මනි ජබයක එබ්බයකි ලෆ්සු තහරිෆ් කුරුම් ලෆ්ස් තහරීෆ් කුරුමුක මිසාලෙම ගෙනස්තිනි ඒ බය ෆිරකාතහුගේ අහල්වරින් ඉස්තවා කියම් බිරුම් එමෙම බුරණි ඉස්තවා කියා කරන කන්නු කරේනේ කිවෙගෙන් ඒ ඉස්තවා කියා ෆියා සුවාලු තකෙන් හිතුගේ බෝෆෙදේ කොංගු තකබ්බා අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්තිවා බොඩගෙන් ඉන්නෙවි එම ඉස්තවලා කිමනි මුනිය අල්ලාහ් අර්ෂුක මච්චග්ගද වේගා තියෙනි මුනිය හුරියාමා තමයි ඉස්තවලා එමෙම එමිහුන් එල්ලෆ්ස් එතන ඉතුරු කොල්ලි දැන් එමිහුන් අනෙත් අනෙත් තන් කොළොන් وجاء ربك قرآن قال الله يكرمني وجاء ربك والملك صفا صفا وجاء ربك කලීග් ෆාන්ගේ රස්කලාංගේ වඩා ගන්නවානේ දුවෝග වඩ ගන්නවානේ والملك صفا صفا دي ملائكه බේකනුම صف صف වඩා ගන්නවානේ දුවෝග ඒ හිසාබ් බෙල්ල මට්ටක අල්ලාහ් වඩා ගන්නවා එතනගේ විහම් කීක එල්ලස්තු එතන ඉතුරු කරණි එමින් පුරණි අල්ලාහ් වඩා ගතුමේ නුබුනේ දෙන්නේ කීනෙන් හේම් පුරාණ කීනෙන් අල්ලාහ් වඩා ගන්නවා එහෙන නුබුනේ එහෙම එතනගේ වජිහේ tanggulang itu kurang. Eh mihun ki waja amru rabbika wal malaku soffan soffa. Itanga mihun boni amru milafz ibana furu ifetanga. දැන් අර විභාග අර විභාගියේ බය ඉබාරත් තහුග ලෆ්ස් ෆොරි ෆහුන බය තෙදෙන් හේ මසලෙන්නේ එන්නමස් මිතාංග ගුරුවානුක කිහිනෙන් ගොතක් ගෙනානි දරිල කනුල මිතාංගේ බයන ලෆ්ස් ෆොරි ෆා එමි මොන වජා අම්රු රබ්බික එදෝග අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ අසාබුගේ කයිෆියත අසාබුගේ කන්තක් ගඬ බිරුවරිකම් එකනාගේ දබ්බාස ඒවා හයබ වන්තකන් එදුවහුගේ බිරුවෙරිකන් එදුවහුගේ අන්නානේ එදුවහුගේ බිරුවෙරිකන් අන්නානේ අල්ලාහෙන් නෝනේ දැන් මලාකේ බේකන සොෆ සොෆ වඩා ගන්නානේ මිගොතන් එමිහුන් ඉතුරු කොෆේ බාර දැන් අල්ලාහ කී තුකුරාන් ගවහි කරවා ෆන් වකල්ලම අල්ලාහ් මූසා තක්ලීමා අල්ලාහ් සුබ්හාන වතාලා මූසාගේ ෆානා වාහක දෙක්කවියේ හැම යගීනුම් වෙස් එමිහුන් බලන්නේ එහෙන් කීනම් හේපුණානේ අල්ලාහ් මූසාගේ ෆානා වාහක දෙක්කවියේ එහෙන නුකුණ වේනේ e buranjeni Musa'ge fan Allah'a vaaka dekkeye men Allah subhanahu wa ta'ala me sifa fulen sabitu vihanu demme masai kurani nete kinenge mimi humrane Allah subhanahu wa ta'ala e gota vaaka dekkiye munafiya harmana wajibu e ba kayfiyat sabit kuran misal jahan මිවැනි ගොත කරේ අල්ලාහ් වාහක දෙක්කේ මිවැනි අඩකුන් නැමි හුරිහාච්ච සාබිත කරන් අබජේ අල්ලාහ් වාහක දෙක්කේ වුණ ෆියා එහෙම එහෙම් වුණ ගන්නවා නෑ එහෙම මිතාංග එමිහුම් ෆිය බදල් කොල්ලි කියන එමිහුම් මුනි වකල්ලම අල්ලාහ මූසා තක්ලීමා හ එමිහුම් කී හාග එමිහුම් ජීබ ෆිල් වකල්ලම අල්ලාහ මූසා තක්ලීමා එර්මානවනි කියන මූසා ගෆාන අල්ලාහ වාහක දෙක්කෙවිය එර්මානවනි ඒගොතම මෙහෙම බදල් කොල්ලි මී එක්ගොයි තහරීෆ් එවරග්ගින ෆිරුකාතකම මෙහෙම ගොතන් හදලා රෝරි ඒ ගුරුආන කිෆිරි ජෙයිෆවා ෆොතෙන් මම කුරියා කෝ මිහුන් ජෙයිෆි යමිහුන් ජාරේ බාරේ ගොත පිලි ගුරුආනුක වකල්ලම අල්ලාහ මූසා තක්ලීමා මූසා ගිෆානේ අල්ලාහ වාහිර කිරි අල්ලාහ එන්නුමනේ එකම සහ හදීස් තකුම් වෙසාවිතු මූසා ගිෆාන අල්ලාහ වාහිර දෙක්කේ එකම ගුරුආනුක එතන් එම්මේ ආයතකුන් නෝ එතන් ආයතකුන් සාවිතු මූසා আলাইহিস සලාම් අල්ලාහ් තෝර ෆල්ගද කෑරින් වාහිර දෙක්කේ එකම එබ්බස් වාස්තායක නුලා مي وتر اي لفظ تحريف كرون ديوانا وتر كي معنى معنى تحريف كرون معنى تحريف كرون اي ايگه حقيقي معنى نو اهم معنى يكن ايتي بدل كله مثالك رحمتك معنى رحمتك රහම රහමතුගේ මාන කි හම්දර්දී හම්දර්දී රහමතුගේ මාන බය මිහුන් කොෆේ හුරි අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ඉරාදතුල් ඉන්ආම් අල්ලාහ්ගේ සිෆෙන් නැතේ ಎಯಿ ಅಲ್ಲಾಹು ಫರಾತಕ ನೆಮಲ್ಲೆವ್ವುಮಂ ಎದಿವೊಡಿಗೆನ್ನೆವುಮೆ ಎ ರಹಮತುಗೆ ಸಿಫ ಎಕಲಾಂಗಿಬಾಗೆ ಹುರಿಕಿನೂನೆ මිමිහුම් මිබුණා ගොතකි මීවර විස්නාන තංගුල උඳගුවාන හෙන්නම විස්නෙජ්ජවර ෆසය මිමිහුම් මිබුණනි මීන් එබ්බස් සිෆය සාබිතෙන් නොකරවේනේ අල්ලාහ් සුබ්හානහු වතාලා එක කුරවිජ්ජියා හරම බුණන් ජිහෙනි මහලුකවත්තරු කමරේ අල්ලාහ් مخلوقا وترك ما ربنا جهني الله اف صفين الله ثابت كفيا එහෙන් බෙගෙන් එකමා බිරුන් එමිහුම් බුරණි රහමත වෙස් නැතේ. එයි රහමල් ලැබුමන් මත නියමතෙන් එකලාගේ අලකල් ලැබුමන් එකලාගේ ඒති ඔට කියන්නේ ඔමේ එයි එකලාගේ කිබාගේ රහමතුක සිෆහුරි කිනුනේ. ඕගාතරකම්ගේ සිෆහුරි කිනුනේ. අමයි ෆදා මිසාලක අල්ලාහ් සුබ්හානහු වතාලා ගේ ගضب කෝෆා ඔයි වාහකේ බයි වගضب الله එබැයි ගුරුආනු ගවස් වගදිබල්ලාහු අලයිහිම් ගුරුආනු ගෙමෙන් එමි හුඟ මච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා කෝ ෆාහුට ගෛරිල් මග්දූබි අලයිහිම් එමි හුඟ මච්චන් අල්ලාහ් කෝ ෆාහුරි මිහු අල්ලාහ් කෝ ෆාග වාහකේ බහර කීතු ගුරුආනු ගෙ එමි හුඹරනි කෝ ෆා ඒ මුරාදෙන් නෝනේ කෝෆා සිෆා සාබිතන් නුකර වෙන අල්ලාහක මුරාද කියයි නුබා නුලෆා මීහුන්ගේ කිබෑන් බදලු හිප්පෙවුමන් අල්ලාහු එදිවොඩිගෙන් නැවුමේ බදලු හිප්පෙවුමන් අල්ලාහු එදිවොඩිගෙන් නැවුමේ එයි miyammi yani mi tahrif kurun tahrif maana miyammi ken tahrif maana maana wi gotun tahrif kurun e kurige diyai ege lafzu tahrif kurun den mi wani wala ta'tilin ta'tilak kurma kavisna ta'til kurma kavisnu la yar kurin bayan kurun ki Allah subhanahu wa taala ki sifa fulu takan algondum imam wan jiheni tahrif kurma kavisnu la تعطيل كرما كاوس نولا تعطيل كرما كي كوبا تعطيل كرما كي اي الله سبحانه وتعالى كي صفه فلو تكن اكون انكار كورون ايگه هم مراد وس نونكون මෙහර මේ දැන් මේ බයන් කරනකොම මස් මුරාදෙන්ගේ බණ ගැත එහෙනම් මස් මේ තාතිල් කොම කි එක්කොන් ඉන්කාර කරුම් මිසාලක මුතජිලා මුතජිලා එමිහුන් අල්ලාහ් සුබ්හාන ව තාලාගේ හුරිහා සිෆෆුලතක ඉන්කාර කරු එමිහුන් දැන් බයන් කරා බයි සිෆෆුල ෆියවා එමිහුන් මුරණී الله سبحانه وتعالى السبا بوديكم وي اسو مكانو لا بلوا بوديكم وي بلو مكانو لا හිප්පවා වඩගෙන් වේ හිප්පෙව මකානුලා මේ මේකෙන් එවස් නැති යනුක සුමෙන් නිකුණාන ඒකේ කණන් ඒකේ විමසුමෙන් නිකුණාන මෙහර මේ මිහො මේ පුණනි මිගත අල්ලාහ් බල්ලවයේ බෙල්ලෙව මකානුලා අස්සවයේ එස්සෙව මකානුලා ඒ මිමිහුන් පුනාග ඒ මිමිහුන් ඉන්කාර කරේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆාෆුලතග මේ මිහුන් බස් මේ ගුණනි තිමන්නමෙන් අල්ලාහ් සිෆය තිමන්නමෙන් අස්ලු අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆාෆුලතක ඉන්කාර කරේ සබබකි අල්ලාහ් සුබ්හානහු තාලා තිමන්නමෙන් සිෆාෆුල සාබිත කොෆියා තෂ්බීහු ලාසිමාදේව තෂ්බීහු තෂ්බීහකි කොබ වත්තර බයන් කරුම් එකමුන් සලාම මරේ අල්ලාහ්ගේ ඉස්ම ෆුලකාන් වත සිෆාෆුලකා තෂ්බීහ බයන් කරුම කි ශිරුකකේ එකමුන් සලාම මට්ටකයි තිමන්නම ඉන්කාරම කුරි ඉන්කාරම කුරි එම එයි එමිහුම් බුනා බුනුන් එයි තිමන්නම ඉන්කාරම කුරි එහෙම වෙගන්නේ කොම්මයකස් අල්ලාහ් සුබ්හානහු වතාලා එකලංගේ ذات ෆුල සාබිත කුරවා ෆවා isma fulan wata sifa fulan nafi kurumaki ei Allah subhanahu wa taala ge ayataka inkar kurum ayataka kan inkar kurum e කොම්මයක සෙයි තාතිල් කුරුන් තාතිල් කුරුමකාවස් නුලා වමින් ගෛරි තකීෆින් අදි කයිෆියතු බයන් කුරුමකාවස් නුලා කයිෆියතු බයන් කුරුම කියයි මිසාලක අල්ලාහගේ මෙවැනි සිෆයි වනි මෙවැනි ගෝතකාශය බුනු මෙවැනි සිෆා ෆුල මිසාලක අල්ලාහ සමන්තක අයි පුළ වනි මෙවැනි ගෝතකාශය එහෙම බුනු ඒ කයිෆියතු බයන් කුරුම කි ඒකලංග ෆෑම් පුළ වනි මෙවැනි ගෝතකාශය ලෝ පුළ වනි මෙවැනි ගෝතකාශය ඒ ගෝතක ඒ කයිෆියතු බයන් කුරුම් කයිෆියතුස් බයන් කොගෙන් නුවාන දැන් ඔති වලා තම්සීලින් මිසාල් ජහ ගන්නවාන මිසාල් කපුණ ගන්නවාන එක ළඟ අක්කුළු ඉන්සානගේ අතා එෆදේ ඉන්සානගේ අතා එෆදේ ඒකත කපුණ ගන්නවා එක ළඟ ලෝෆුළු මියනෙච්චෙක්ගේ ලෝලා එෆදේ එහෙම එහෙම බුණ ගන්නවාන එහෙම බුණ ෆියා ශිරක් වෙයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆුල එහෙම ෆරාතක නිස්බත් කරුන් හෙයි කොම්මයකස් අල්ලාහ් සුබ්හානහු වතාලා කීතු කුර්ආනක වහී කර වැෆමනි ලයිස කමිස්ලිහි ෂයිඋන් වහුව සමීඋල් බසීර් මිතාග මියසු තවහීදකී furtama taange ei nafi devana taange isbat ei tauhid kan wan nafiya isbata jama noe hame kan nafi kuriyakas hame kan isbat kuriyakas tauhid kan wan tauhid mi deeti jama wegen nuni wan misalaka la ilaha ei nafi nafi kurmaya ko den fahum isbat ko gen tauhid wani la ilaha illa allah illa allah ei isbat la ilaha furtama na huriha ilahuwan takan huriha faratakum minafi kurani demmi saabit qurani e ilahu wantakan hama ikani allah e rabbani tauhida e nuni tauhida kanuan tauhida kanuan hama ikani timanna allah alokon kurame punyakas tauhida kanuan ena furatama kamaka wanjiheni allah fiyawa alokam bebe huriha faraitta kafarwa den allah iman vejjiya enan her iman kamuga فمن يكفر بالطاغوت ويؤمن بالله فقد استمسك بالعروة الوثقى لا انفصام لها اتانجين الله سبحانه وتعالى شهادة كلمة كما أنا بيان قرب الله يكفر بني فمن يكفر بالطاغوت الله في ألقم بهرها فرأيتها ككافر ويؤمن بالله دين الله إيمان بجيا فقد استمسك بالعروة الوثقى لا انفصام لها اين اكند من نوا ولك جنيه فيت اكند من نوا ولك كي اي لا اله الا الله e kalimage furihama gotuga ihvetti mihaki enaye ehen kamun isbata nafiya wanjihen isbat koffa den nafiya wanjihen mi ayatu allah korone laysa kamislihi shay'un emme furatam allah ay korwani laysa kamislihi shay'un e kalange ifada ehen evvesechennete e kalange ifada ehen evveseched duniyega ves uduga ves nete den allah bayan korwana nekka kalange sifa fulay ವಹುವ ಸಮೀಉಲ್ ಬಸೀರ್ ಅದೇ ಕಲಾಂಗೈ ಮುಳಂ ಅಸ್ಸಲ ಒಡಿಗಂಬ ಮುಳ ಬಲ್ಲವ ಒಡಿಗಂಬಾರಸ್ ಕಲಾಂಗೆ ಫುರತಮ ನಫಿಯ ಕುರಿ ದಂಗ್ ಇಸ್ಬಾತುವೆ ಕುರಿ ಫುರತಮ ನಫಿ ಕುರಿ ಅಲ್ಲಾಹ ಇಫದಯ ಅಸ್ಸವಾ ಫರಾತೆನ್ ನೆತೆ ನೆತೆ ಇಫದ ಫುರಿ ಹಮಲ್ ಎಸ್ಸೆವಮಲ್ ಲಿಬಿ ಒಡಿಗಂಬ ಲಿಬಿ ಲಿಬಿಗಂಬ ಫರಾತೆನ್ ನೆತೆ ದೆನ್ ಅಲ್ಲಾಹು ಬೆಲ್ಲೆವು ಇಫದ ಗೊತಕ ಬಲ್ಲವ ಒಡಿಗಂಬ ಇಫದ ಫುರಿ ಹಮ ಗೊತಕ ಬಲ್ಲವ ಒಡಿಗಂಬ ಫರಾತೆನ್ ನೆತೆ දැන් අල්ලාහ් සුබ්හානහු වතාලායන් ඒ දෙසිෆා ෆුළු ඒ සාබිත කරවි අල්ලාහ් සුබ්හානහු වතාලා එම අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබෝඩගෙන් මේ සිෆා ෆුළුතා එකම එබ්ස් මකුලවකා එෆදගෙන නුවාගත අනෙන් ආයතක අල්ලාහ් කරබනි වලම් යකුල් ලහු කුෆුවන් අහද් කලාංගය එෆදෙන් එබ්සෙච්චනතේ ඒ කලාංගය එෆදෙන් එබ්සෙච්චනතේ සබකී ඒ خالق දෙමියුලනේ හුස් මකුලවක ඒ මකුලවකුන් නකත් තසවරෙන් නුකරවේනේ මකුලවගේ ෆියා مخلوق فيه ما مخلوق التصور النقرة لنا ان كم اي خالق وخالق التصور النف فنوان بسميه خالق التصور نوان آه، كم يا يكس على قول من الله سبحانه وتعالى آه، ثابت وگم با اسم فلتك را ادي هريها صفه على قول من إمام وانجيه نفي كوجن نوان بتر بيان كوجن بس نوان إمام وانجيه على قول من تري غوري اشري اشري اي تأويل كون تأويل كوجن كوگن على قول من بنگن نوان يد قدرته ادي يد قدر قدرت لفظ كان على فمنني سيا يد قدرت مثالك دي ترجمه تكون انا والذي نفسي بيده كلمه معنى حديث رته ورجن ان رسول الله صلى الله عليه وسلم هو اكبر ضعف والذي نفسي بيده ෆරාටෙක්ගේ අයිප්පුළුගේ දශුග දශුගති මං කලේ ෆානුගේ ෆුරානවා ෆරා ගන්දේ බවිදාලවනේ අයිප්පුළුණු කියන්නේ මෙහෙම රනේ ෆරාටෙක්ගේ යදු කුදුරතුගේ දශුගා යදු කුදරතුගේ දශුගා තිමන් කලේ ෆානුගේ ෆුරාන ෆුලවා ෆරයි ගන්දේ විදා කරන ඒකම් යකසේ ගොතන් අශරින් වරගින අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆා ෆුලතන් හුරි තාවීල් කොෆා ඒ තාවීල් කුරුන් එයි හගීගතුගා ශිරුකෙන් එයි අල්ලාහ් සුබ්හානහු තාලා කුරවේ ශිරුකෙන් එයි دمي بداروني بل يؤمنون بأن الله سبحانه ليس كمثله شيء وهو السميع البصير فلا ينفون عنه آه، ما وصف به نفسه ولا يحرفون الكلم عن مواضعه adi kien he kalangia me instakun iman wanji ni migotare Allah subhanahu wa taala i ehn ibbes farataka iffadan wa farate adi kalangia mulan asra wadagin wa mulab balla wadagin wa ras kalangia fala yanfun anhu ma wasafa bihi nafsuhu kalangia amil zat fulan e kalangia sabit kurawa fawa ibbes sifa fulakan adi ism fulakan ebamihum inkaren nukurate nafiyen nukurate mihun ekom bayn ahlus sunnah wal jamaa ahlus sunnah wal jamaa ge mihakavve be tol guna masay kuran jihen e rasuwaruge dan giyamento ahlu sunna wal jamaatu ga ahlu wariyaka bevijiya ahlu sunna wal jamaatu ga aqida mi bayan kurani emihun abahi ahlu sunna wal jamaatu ga ahlu warin emihun allah subhanahu wa taala kala ga mil zaat fula sabit kurwa fa wa ib sifa fula ka inkar an quran te nafi an quran te wala yuharrifuna al kalima am mawadihi adi kalange e kalimata ege aslu haqiqi maanai ehim maanekan amburai disebe ebami hunulane ehri levifa ಬೈ ಮಿ ಹುನ್ನಂಗೆ ಹೆರಿ ಸಾರಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಇಪ್ಪುಳುಗ ಮುರಾದ ಕಿ ಕಲಾಂ ಕುಳದು ಮಂತ ಕಮೆ ಎನಿ ಮಾನ ಬದಲ ಕೊಲ್ಲೈ ಫಮುಳಿಗೆ ಹೆ ಮಾನ ಹೆ ಮಾನಕ ಬದಲ ಕೊಲ್ಲೈ ವಲಾ ಯುಲ್ಹಿದೂನ ಫಿ ಅಸ್ಮಾಇ ವ ಆಯಾತಿಹಿ ಯಾರ್ ಕುರ್ಆನ್ ಗೆ ಬೋಯಿಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಕಲಾಂ ಗೆ ಇಸ್ಮ ಪುಳತಾ ಹೋಗಾ ಇಲ್ಹಾದ್ ಕುರಾನ್ ಮಿ ಹುಂಗೆ ನು ಬಯಾಕಂ ಬಯಾನ್ ಕೊಪ್ಪ ಬಯಾನ್ ಕುರಾ ಬಯಾನ್ ವಲ್ಲದೀನ ಯುಲ್ಹಿದೂನ ಫಿ ಅಸ್ಮಾಇ ಯುಲ್ಹಿದೂನ අල්ලාහගේ ඉස්ම ෆරතහු ඉල්හාද් කුරාමේ ඉල්හාද් කුරුම ගමාන අන්නාන අල්ලාහගේ ඉස්ම ෆරතහු ගයා ආදී කලාංග ආයතහුගේ ඉල්හාද් නුකුරාන තේමි හොන කොම්බයි අහ්ලුස් සුන්නා වල් ජමාඅත් ගහළු වරින් වලා යුකයිෆූන අදී මෙහුම් කයිෆියත බයාන නුකුර නුකුරාන තේ අල්ලාහගේ බස් සිෆා ෆලකු වලා යුමස්සිලූන අදී මිසාල බස් බයාන කුරාන තේ සිෆාතහු බි සිෆාති ඛල්කිහි එකලාංග සිෆා ෆලකා මහලූන්ගේ සිෆා ෆලකා මෙදු මිසාල නුජහන එබහි මෙහුන් නුබුනාන තේ අල්ලාහගේ මෙවැනි සිෆා ෆලෙන් මහලූන්ගේ මෙවැනි සිෆා කාවත්තර එහෙන නුබුනාන තේ මෙහුන් ඉල්හාද් කුර්මයි කියවා ඉල්හාද් කුර්ම කියස් ඉල්හාදුගේ ලෆ්සි මානයි කි ලම්බාල මේ සීදලෙන් එච්ච ෆරාත කල්ලම් බාල මම කියන්නේ ඉල්හාද් ඒ අරයි බහුග ලුගදී වතු ඒකෙන්නේ කිෆමන ලහද් ඉල්හාද් නැයි කිෆමන ලහද් ලහද කී ඒකව ලහද කී ඒක බලෝගේ වත්තරෙන් ඒ ලහදා ශක්කාන යන මෙයා සුන්නතුන් සාබිතවා දේවලෙන් මියොන්න මජ්ජිතාලු මට්ටක මේ කොනේ වේවල තහොගෙතරෙන් සුන්නතුන් සාබිතවා මේ නනි දේවලයි එයින් එබ්බස් වලද දිහ රාජ්‍ය කුණු කොන වේ දිහ රාජ්‍යක ෆස් ගන්න පුරි ගොතුම් එයින් එබ්බස් වලෙන් නෙහෙදේන මේ දේවලුන් කුර එබ්බස් වලයි එව්වල කිලා හොදු එයි එම්මෙ මුස්තහබ්බගෙන් වාවල එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆස්තාන ලැබුණි ලහදුගා ලහදෙක්ද ලහදකි එයි අම එසීදලක කොන්නමුන් ගොස් මජීතා බාවවා හිසාබ ජෙහුනීම දෙන් විහෙන් එෆරාතුන් කොන්නු එයි එතන් තාංග ෆස් ගන්න දෙන් බින්ගරාහ බෙසරි දාන අඩීක ෆස් ගන්න නුවෙට්ටේන දෙන් එෆරාතකු මජීතා දකින්වා වර තනමස්කම් කොනෙලු දැන් එතාංගම ඊට බාවාන එන් අරියක කිබලයක් කුරමති වාගොත දැන් එතාංග ජස්සානෙමි ඊටුගා ඒරු එතාංග උන්නාන හදාපුන්නාන රාණන් හදාපුන්න ගලේ ඊටු රක්පුලයක උන්න ගලේ ඒති ජස්සාන දැන් එහෙම හරි තමයි ඊට බන්දු වෙපා දැන් එතන ෆස්සලාන් මිහරු මහාන ඉන්දි මාලකුණි නම් තමයි ඊටයි ඉෆරාත් වෙන්නා ඒ ඉෆරාතක ලෙබෙලි ඊටයි ලෙබෙලාත් මිකන් ලහදු ලහදක කිකුරි මිස්බයන් කුරන් ෆදා එච්ච මෙන් තේදු එච්ච මේ ඉෆරාත් කළම් බෑලු එම් කියන්නේ ලහද අම ෆදා ඉල්හාද කියන්නේ لحد اسم كيوني එහෙම බගෙන් ඒ මිහෙන් සීදලක් ගොස්ස ඉෆරාතක මජිත ජස්සාලේ ඇති ලහද කියුනි දැන් ඔති ශක්කෝ ශක්ක කී එයි ෆුරතම කොන්නාන වර ෆුලාකෝ බලෝ කොනේ ෆතන් කොලන් හනි කොල්ලා හනි කොල්ලා ෆදෙන් අනෙක් කාස් තන් කොල ෆුන් කොප්පොනේ එතංග මජිත බාවා මතින් අලානි මතින් ජස්සානි ගා අනුවත දැන් ඒරුගේ ජස්සා මිහාරු ජස්සානි හැම සීටෝ කොන්ක්‍රීට් සීටෝ මිහාරු ජස්සානි එතාන ජස්සාෆා දේතිරතර රංගල බද්දාහ දැන් ඒක මච්ච ෆස්සලාන දෙමයි ඊතා උන්න තන් උන්නාන හැම රීතිකෝ අඩිය දැන් ඒ තන්තාංග සන්දෝහ ගන්නවා ලානි දිවි රාජ්‍යක සන්දෝම් කම්මිලනි ෆස් ගන්න මඩ කමු ඒ ෆස් ගන්න දිවි රාජ්‍යකම බෙවෙන ඒ ගොතක එන මයි ඊතාගේ මච්ච නුවෙට්ටේ ගොතක එහෙන් කමු මිතාංග සන්දෝහ කල්ලානි මේ ශක්කා ලහදා අකොම් යකස් අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆත් සිෆෆුල් තකාමෙදුග ඉල්හාද් කුර්මකී කොබෑ ilhad kurave eba bavar goittaka ilmerin bayan kuravaf eba ve mitanga fas gote Allah subhanahu wa ta'ala ki ismu furtaka sifa furtahu ke ilhad kurave furtama gotaki furtama gotaki emi hunge budutaka Allah ke nam furtakun nan dinu e ilhad kurun hei mane ki Allah subhanahu wa ta'ala kibange lambali e ismu furtang ehem faratakan ebi lambali emi hunge budutaka misalaka emi hunge budang ebo la takiya uzza kiya manatu kiya එමිහුන් ලාත මෙනකි ඉලාහු ඉලාහු ගල හසුන් නගායති අම්බරාලක එමිහුන් ලාතම කි ඉලාහු ගල හසුන් ලාත කි දැන් උස්සා කි අසීසු ගල හසුන් අසීසු ගල හසුන් මනාතම කි අල් මන්නානු ගල හසුන් අල්ලාහ් සුබ්හානහු තාලා කි සිෆා ෆුරුතන් අල් මන්නාන අල් අසීස් අල් ඉලාහු මේ අල්ලාහ් ගේ සිෆා ෆුරුතා මි සිෆා ෆුරුතා කුන් එමිහුන් හෙරිය එමිහුන් ගේ ඉලාහම් තක බුදු තක එමිහුන් නන්දීප එවස් ඉල්හාද කුන් එවස් ඉල්හාද කුන් දෙවනවතර කි අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගියා ekashigen muwafada sifayen ekalaangen nisbaiko ees allah subhanahu wa taala ge ismu furutahuga ilhad kurunge sifa furutahuga ilhad kurunge allah ekashigen muwafada ismen wa sifayen allah nisbaiko misalaka nasorain ekalaangiya bappayge gotuga lahu abban ekalaangiya ki bappayge gotuga bappay gotuga nisbaiko kuriyem sifa bappayge sifa emihun nisbaiko kuriyem ඊසා අලයිහිස්ලාම්ගේ බප්පා එමිහුන් බුනේ ඊසා අලයිහිස්ලාම්ක අල්ලාහගේ දරකලකේ එමිහුන් එගොතුම් බප්පෙක්ගේ සිෆා එමිහුන් අල්ලාහ නිස්බත් කුර එවස අල්ලාහගේ ඉස්ම ප්‍රතකා සිෆා පුරතහුගා ඉල්හාද කුරුමුගේ වත්තර තිම්මන වත්තරකි وصفه سبحانه وتعالى بما ينزهه عنه من النقائص كقول اليهود الذين قالوا إن الله فقير ونحن أغنياء الله سبحانه وتعالى إكلانك ذات فلن هستاهر كري هستاهر كرذي صفة فله صفة صفة يكون أميهم الله صفة كري Allah subhanahu wa ta'ala ekalaange amilla zaat fulun hus tahiru kurawwi sifa sifa yakun emihun allah sifa ko baya ko sifa ko kureba misalaka faqir kan e allah kalange zaat fulun nafi kurabba fa sifa kalange zaat fulun hustahir kurabba fa sifa adi misalaka nidi ninja kiyo sallallahu subhanahu wa ta'ala kalange zaat fulun hustahir kurabba fa sifa misalaka yahudina nasara ngem bune fe bahari allah subhanahu wa taala hadwahun dunya hadda fa hayvanat wahu nida aram kolli hayvanat e qur'an ko allah ve kula fe botta allah subhanahu wa taala urtaka bin hadwahun heddewa haidwahum haidwahum sab'a samawat hum hadwahum fi sittati ayyam hadwahum fi sittati ayyamin hadwahum heddewi haftaage mani haidwas haidwana dwahuge mehmana allah ni da aram kollevi e allah subhanahu wa taala نسبت نوا الله سبحانه وتعالى كلانغ عمل ذات برون مستوهر كروا فواسفه يكون كلانغ صفه كرون ايبس الحاد كرم غبتره مثالك يهودين اه، يهودين الله سبحانه وتعالى فقير كم نسبت كرو فقير كم نسبت يمي هم براني قران كو يمي هم بني بنو مغواهك اه، لقد سمع الله قول اه، ان الله فقير ونحن اغنياء ඉන්නල්ලාහ ෆකීරුම් වනහනු අග්නිය. එමිහුම් බුනි. යකල් අල්ලාහ් සුබ්හානහු වතාලා අස්සාවට ගෙන්ෆියේ එමිහුම් එබුනි බුනුම් එමිහුම් එබුනනි අල්ලාහ් සුබ්හානහු වතාලා ෆකීරේ අහරමෙන්නේ මුස්සන්දි. අල්ලාහ් ෆකීරේ. ගුරුආන ගෝති. ගුරුආනගේ එමිහුම් එබුනි වාහකයි කීවගෙන් කාබුන අශ්රෆ් එයි යහූදින්ගේ බොඩු මිහායර හොරි ඒන බුනි හදේමෙන් අස්ල බලයා වෙලා නිකන් අල්ලාහ් සුබ්හානහු වතාලා එවනි අහරමේ කිබෙන් දරඤ්ඤන් එදිෆය. දරඤ්ඤන් එදෙනි ෆකීරු වීමයි. أما كلامك فقير كم يمكن دليل القرآن كلامك قرآن وحي قرآنية من ذا الذي يقرض الله قرضا حسنا كاك ويتي من الله هي هي وجم واري ويتي درنيكم درنية دين درنية دي في وني يجم مرادك الله فقير إهم فين يمي هم بناني إن الله فقير ونحن أغنياء الله يكون سنكتب ما قالوا يمي هم بني يشتي من الله ليباهوشيمه يمي هم بني يشتي ليباهوشيمه ko sanaktu ma qalu emi hungu bunni echeti man allah li bahushime emi hungu bunni echeli bahushi emi hungu bunani allah faqire allah subhanahu wa taala ekanange zaat fulun hustohir kuraba fa wasifa fule e sifa sifain emi hungu allah subhanahu wa taala sifa kuri eves allah ge sifa fulutahuga ilhad kurmuge wattare adiwes misalaka bakhilukan bakhilukan ay Allah subhanahu wa ta'ala kana zat fulun rustoy kurava fa sifae bakhilukan maki emi honga bonani ki ke وقالت اليهود يد الله مغلوله يهودين bunye Allah subhanahu wa ta'ala ay dacce bakhile kalan ay pulu bakhile Allah subhanahu wa ta'ala yadullahi maghlula Allah subhanahu wa ta'ala ay pulu bakhile emihun Allah subhanahu wa ta'ala kalan ge zaatu fula zaatu fulun tahir qurwa fa wa sifai Allah subhanahu wa ta'ala sifa kuri ay Allah subhanahu wa ta'ala ge ismu fulu tahuga ilhad kurum ge wattare ಹತರ್ವನ ವತ್ತರಕಿ ಹತರ್ವನ ಗೊತಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಗೆ ಇಸ್ಮ ಫುಲತಕ ಸಿಫ ಫುಲತಹುಗ ಇಲ್ಹಾದ್ ಕುರವೆ ಹತರ್ವನ ವತ್ತರಕಿ ಜಹದು ಮಾನಿಹಾ ವ ಹಕಾಯಿಕಿಹಾ ಐ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಗೆ ಸಿಫ ಫುಲತಹುಗೆ ಮಾನಯಶಾ ಹಗೀಗತನ್ ಇನ್ಕಾರ್ ಕು ಏಗೆ ಮಾನಯಶಾ haqiqatan inkar kurun misalaka jahmiya mi bunani jahmiya mi bunani innaha alfadun mujarrada la tatadammanu sifatun ඒ ලෆ්සුතහ කියහම හුස්සකනි ලෆ්සුතහ කේ මානෙන් එකුලෙවිගෙන් නුවා එමෙම මේ පුරානේ මේ සාරක කුර්ආනක මෙන සමීඋන් බසීරුන් කුර්ආනක බෑ සිෆා ෆලුතහ ඒ ලෆ්සුතහ හරි ජහමියා මේ පුරානේ ජහමියා නකි මේ හොඟ ගොයිප්පෙන් එම් මුතසිදා ජහමියා ජහම් බුනු සෆවානු කියා මීහක නිස්බත් කරයි ෆමිවනි මේ ෆිරකා ජහම් බුනු සෆවානු කියා මීහක එනයි සමරකන්දු මීහ සමරකන්දු මීහෙන් එනයි කි එනේ මේ ෆිරකා නිස්බත් කරවුනි හෙන්දගෙන් මේ ෆිරකා කියනම කි ජහමියා මේ මේ හොන කි අල්ලාහගේ හුරිහාස් ෆලුතහ ඉන්කාර කරමි හො মুরহিয়া সিফাফুলতাকে ইনকার করবে মিমি হুম বুনানিমি আল্লাহ সুবহান ওয়াতালা সিফাফুলতা কুরআনকে বায়ান করে ফে বানিনু এই হামে এখানে লফজ তাহিকে ইবস ইবস মানে এক একুলেগে নোয়া ইবস মানে একুলেগে নোয়া ফাসসামিউ লা ইয়াদুল্লু আলা সামইন মিসালাকা সামিউ අස්තවබඩගේ මෆර එක්ගොතකස් දලීලෙන් නුකුරේ එස්සෙවුමුගේ මච්චක එස්සෙවුමුගේ මච්චක දලීලෙන් නුකුරේ වල් බසීරු ලා යදුල්ලා අලා බසරින් බසීර් දලීලෙන් නුකුරේ බසරුගේ මච්චක බසීර කිබල්ලා මෆරයි බල්ලවා ෆරා ඒ දලීලෙන්න කුරේ බෙල මුග මච්චා මිමි හුමි පුරණ කීකේ මස්සේ නැතේ අස්සවා වඩගෙන් වේ කමක එස්සෙව මකානුල බල්ලවා වඩගෙන් වේ බෙල්ලව මකානුල මි ගොතන් එමි හුගේ පුරණි එවස් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුලු තකාසි ෆුලු තහුගේ ඉල්හාද කුරුමුගේ ගොතෙන් ෆස්වන වත්තරකී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆුලු ත මහලූන්ගේ සිෆා වත්තර කුරු අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිත ෆුලතා මහලූංග සිෆයවත්තර කුරුම් මිසාලකම් මිහකම බුණනි යදි යදුහු කයදි කලංගයි පුළුම ආහාරංගයි ෆදේ මිසාලකම් මිහකම බුණනි ආහාරංගයි ෆදේ හැම අයි කියන්නේ මිගතන් ඔතියායි මිගතන් ඔතියායි අයි කියන්නේ එම තිමන්නගයි ෆදේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ අයි පුළුවස් එම ජයි හැම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ෆුලතක සිෆ ෆුලතහුගා ඉල්හාද කුරුන්ගේ ඉල්හාද කුරුමගේ තෙරේක දාන ඒ ෆස්වන වත්තර මේ ෆස්වත්තර වලින් බයන් කරන වනි අල්ලාහ් කීතු කුරාන ගවහි කරන වලිල්ලාහි වලිල්ලාහිල් අස්මාඋල් හුස්නා ෆදුඋහු බිහා එම්මෙ රිවති ඉස්ම ෆුලුතම් මිල්කුවගෙන් වනි ලිබෝඩිගෙන් වනි අල්ලාහ්ෂ එම්මෙ ෆුරිහම එම්මෙ කමාල් එම්මෙ හුස් තාහිර ඉස්ම ෆුලුතම් ලිබෝඩිගෙන් වනි අල්ලාහ් සුබ්හාන ව තාලාෂ ෆදුඋහු බිහා කලාංගෙන් ඒ ඉස්ම ෆුලුතම් මෙදුවරි කොත් යබෑමි හොඳ වා කුරාෂේ අල්ලාහ් සුබ්හානහු තාලා මීහාගේ දුවා ඉජාබ කරව මට්ටකා ඉජාබ කරවවා ගොතෙන් ඇයි ඉජාබ කරවවානේ සබබෙන් ඇයි එන අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆෆුලම් මෙදවර කොද්දෙන්නෙමු ඒ දන්නවා කමකා ගුලේ සාරක අල්ලාහ් සුබ්හානහු තාලාගේ බයව සිෆෆුලතන් ගෙවරු මිසාරක ෆාෆුස්සමන් එද්වා මීහා එදි දන්නවා නම එන මිසාරක අල්ලාහ් සුබ්හානහු තාලා ගෆ්ෆාරුගේ සිෆෆුලු බේනු කුරු යා ගෆ්ෆාරු ඉග්ෆිර් ලී මිසාරක යා ගෆූර් ඉග්ෆිර් ලී දැන් මිසාරක එකලාගේ හදරතුන් ඉහසාන් තෙරකමකන් ඇති දුවා කරන්නේ යා මන්නාන් මිසාලක යා හන්නාන් යා මන්නාන් මිසාලක එයි ඉහසාන් තෙරිවා ෆරායි ඒක මුරාදකි එගොත අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆාෆුළු බේනුන් කුරානි ඒ ඒන ඒ දේ කමකත් දලීල කුරා සිෆයි එයි අල්ලාහ් සුබ්හානහු වතාලා වරන් උෆා කරවවා කමෙන් එයි එකලාගේ ඒනගේ දුවා ඉජාබ කරවවා සබබෙන් එයි එහෙම ඒකතත් දුවා කරොන් එහෙම අල්ලාහ් කරානි වලිල්ලාහිල් අස්මාඋල් හුස්නා ෆදුඋහු බිහා අල්ලාහ් රවනි එම්මෙ රිවති ඉස්ම ෆුලත ලිබෝඩිගෙන් ඒ ඉස්ම ෆුලත මෙදවර කොත්තිය බෑමි හොන් දුවා කරා රේ කලංගේ හසරත එකලංගේ හසරත දුවා කරාෂේ වදරුල් ලදීනා අලිතිය බෑමි හොන් දූ කොල්ලාහේ එබෑමි හොන් කොම්බේ එමි හොන් දූ කොල්ලාහේ තිය බෑමි හොන් එයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ෆුලතහුගා යුල්හිදූන ෆී අස්මායිහි එකලාගේ ඉස්ම ෆුලතකා එකලාගේ එකලාගේ ඉස්ම ෆුලතහුගා ඉල්හාදු කුරිමියු දෙමෙ එදී ඉල්හාදු කුරා goitta bayan bediye fas ko takan ilhad kurebe kan bayan bediyai allah subhanahu wa ta'ala go wazarul ladina yulhiduna fi asma'ihi adiya kalange ismu fultaka sifa fultahuga ilhad qurami hundu kollar tiya bamiu emi hunna gaaj vesnuashe sayujzauna ma kanu ya'malun qiyamad dogo emi hunga kuri kan takan emi hunna jaza devene barata jaza devene adi fussilat suratu gami إن الذين يلحدون في آياتنا ولا يخفون علينا ولا يخفون علينا الله سبحانه وتعالى فصل سورة الله محي قرباني තිමන් අල්ලාහ්ගේ ආයත්තහුගේ ඉල්හාද කුරාමීහු ආයත්තහුගේ සම ඉල්හාද කුරවේ ආයත්ත ඒගේ මානනු එහෙම් මානේ එහෙම් මානයක බදල කොල්ලු මිතංග ආයත්තහුගේ මුරාද කීස අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ෆුරුතකා සිෆ ෆුරුතහුගේ ඉල්හාද කුරුන් ඒ ආයත්තහුගේ බයත්තායි آيت تنو كبين هي قرآن الله سبحانه وتعالى اسم فلتن ينا آيت تن كلام صفة فلتو كي صفة فلتن وارد بين أسفا آيت آيت تنو إلحاد كرمي هند النار لا يخفون علينا أمي هنا كثير من الله كف فروي كان جن نول بين دنيا فروي كان نتيبه بين بين كا تيمن الله فعل قرآن أمي هم دنيا كا سادي آخر الدوا هو كا آمي هاي سوا ميرو كورو كداني دين أنا دوا දැන් සුවාරෙන් විදියට ප්‍රොක් සුවාර ආ තිලාවතුක සජිද කුරවේන ශුකුරුක සජිද කුරවේන බුදු නැති බුදු නැති කුරවේන දැන් ඔති කුරසයි දැන් නොකරන බුදු නැති ඒ නම ආතුගේ බය ආ අහෝ මිහාර අල්ලාහ් සුබ්හානහු තාලා මාරිෆා කොත් දෙනගතු මට්ටක නෆීගෙ හුරියා බායිත්තක වෙස් දෙනගන්නන් ජීන මම නෆීගෙ තෙරේක දා බෑතම් මි ඉල්හාද කුරුම් ඉල්හාද කුරවේ ගොයිත්ත දෙනගනගෙන් තා අල්ලාහ් මාරිෆා කුරවේනි රීචා මාරිෆා කුන මාරිෆා කමාන කි දෙනගතු අල්ලාහ් දෙනගතුන් හග්ගුවගෙන් වා ගොතුග දෙනගතුන් අල්ලාහ් මාරිෆා කුරු මාරිෆා අල්ලාහ්ගේ මාරිෆා මාරිෆා වාන්ජියන කොම මියකස අල්ලාහ් සුබ්හානහු තාලා මුස්ලිමක වෙජ්ජියා අල්ලාහ්ගේ මාරිෆා නැති මුස්ලිමක මුමිනකන් නොවේ මුමින කන් නොවේන අල්ලාහ් සුබ්හානහු තාලා මාරිෆානේ තියේ මාරිෆා අල්ලාහ්ගේ මාරිෆා හාසිල් කරමට්ටක නෆීගේ බෑ දෙනකන්නන් ජීයන එයි බයෙන් එච්චි ඒක ඉදිකොළුගේ එච්චි දෙනකන බයෙන් එච්චි සාලක ඉල්මුල් උසූලුගේ වකවායිදෙන් තුරෆුල් අෂ්‍යාඋ බි අබ්දාදිහා එච්චි තාරෆ් කරවේ ඒක ඉදිකොළු එච්චි බයන් කෝගේ මිසාලක තවහීද් ඒතිමි හක බයන් කොද්ද විදාන ශිර්කුගේ වත්තරත බයන් කොද්දීගේ ශිර්කුගේ اي شركه وترت بيان كو دينيما ايغي ايدي فلو اي توحيد اهم بكم باي توحيد فتوغا باين علمرين تعارف كرا وافلس كوري شركه وترت كابي اي شركه وترت تنبا ගුණ ගුණේව ගුණ ආදත කුර වේවා එකම තවහීදෙන් ඒක ඉදි කොළ ඒක බාකි ඒ තවහීද බාකි ඒ තවහීද එහෙන් එහෙන් කම මිසාරක අල්ලාහ් මාරිෆා කුමට්ටක අල්ලාහ්ගේ මාරිෆතා ඉදි කොළ හුරිහා චෙවස්තෙන ගන්නන් ජීයන මෙර ෆාෆයෙන් ඒ ෆාෆෙක්ක නේගියගෙන් සලාම වණ කියන. මේ විධානත. නුඹ වේන. එහෙන්ගම හුසෛෆා විදාලවනි තිමන්න රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුවාල් කරවන්නේ මුල මෙන්න බාකන්ත කාදේ ගොතුන්නේ. එහෙන් අස්සාබය කලුන් ගින අස්සාබය කලුන් එකලේ ෆන් සුවාල් කරවන්නේ හියොකන්ත තකාදේ ගොතුන්නේ. තිමන්න සුවාල් කරන්නේ නුබාකන්ත කාදේ ගොතුන්නේ. ඒ එකම සලාම වේගත මට්ටකයෙන් අරාගෙන විධානති. එන් අරාගෙන විධානති බිරුන් අදෙන් සලාම මට්ටකයි තිමන්න නුබාකන්ත කාදේ ගොතුන් සුවාල් කරවන්නේ. එමන් නුබෑ නේ කියන නුබෑ කුන් සලාමතෙන් නුබෑ වෙන එමන් නුබෑ විශ්දෙන ගන්නන් ජෙහෙ මිසාලක ශිරුකු දෙන නුගනේ ශිරුක කුන් සලාමතෙන් නුබෑ වෙන ශිරුකු වස්දෙන ගන්නන් ජෙහෙ නේ ශිරුකුන් සලාම ඉබු මට්ටක බිදවය කි කොම චක්කන් දෙන ගන්නන් ජෙහෙ නේ බිදව තකුන් සලාම ඉබු මට්ටක ඒ සුන්නතුගේ ඉදි කොළු බිදවය කි එම් බිදව දෙන ගන්නන් ජෙහෙ නේ සුන්නෙ දෙන ගත මට්ටක හැම එකතු තවහීද දෙන ගත මට්ටක ශිරුකු දෙන ගන්නන් එබ ජෙහෙ හැම ඉෆදන් අල්ලාහගේ මාරිෆා හාසිල් කුර මට්ටක ඒ මාරිෆායා naf ma'rufa nafi kura huriha kameddena gannan jehe istiwaage ebawle haimmaanay දැන් අන්න දුවක හඳා කොල්ලාදී හයිමාන ගැනස් තියන. ඉස්තිවාගේ ඉල්මරින් බයන් කොෆවේ හයිමානය. ඒ හයිමානය කුලවේ. ඒක තෙරේක බයමාන කියාස් තියන. ඉස්තිවා බේනුන් එබ කුරවේ ගස්තු කුරුමන්තස්. istiva ebbeenu kurve siidaawwan bes bimana istawu ega amru istawaage istawu safu safag waalena istawu sufufakum misala istawa siida kolluma beseba munave gasto kuruma siida kuruma qur'ana kamen summa istawa ila samai ten allah subhanahu wa taala udak gasto kurabiya bin haddawa feden udu heddevi bin haddawa feden udu heddevi උඩන් එකලාගේ ගස්ත කරවිය උඩ හෙද්දවම දැන් උඩ හෙද්දේ ඒ කුර්ආන ගේබයි හැම ඉස්තිවාගේ මාන දැන් කමෙක් තනෙක්ගේ මච්ච ෆියටොව බරාබර වෙලුම බසෙව කියා ඉස්තව මේක හයි මානෙන් හැබැයි කුලේ දැන් ඒක මෂ්රු මාන තම්මි දැන් ඒක දිවෙහිම ස්පුනාන අල්ලාහ් අර්ශුක මත ඉස්තිවාවේ කොටගෙන් එන්නේ යෝගම ඉස්තිවාවේ කොටගෙන් එනුන් ඔතක පුණ ගන්නවා එෂීඳ ගන්නේ එහෙන්න කපුණ ගන්නවා এই সিঁদে মনে ফিয়া কুম্বে মিয়া সীতা বাগুতুং সিফা বেগেন দান আমি কোথাও সিঁদে গেনবা বাগুতুং সিফা বেগেন দান এহেঙ্গাম এ কথা কান্নু এ আর সব আল্লাহ বড় দেন কি না তসবর কোরআন বডি গেম ইস্তিমায় বডি গেম আর সুখে মাতিকে বডি গেম মাস্টার এনে বডি গেম কি আছে আর সুখে মাতিকে বডি গেম আল্লাহ বডি গেম মানে আর সুখে মাতি গায়ে মাস্টার এনে বলি আছে ඒ කුර්ආන කියන දලීල් අර් රහ්මාන් අලල් අර්ෂ් ඉස්තවා අල්ලාහ් වටේ ගමනේ අර්ෂ් ගම තීක මස්සෙ නේ බුඤ්ඤස් ඉස්තිවා වටේ ගමනේ බුඤ්ඤස් මස්සල එන්නේ දැන් අර්ෂ් හුරි කොන්තාක අර්ෂ් වනි ෆෙන් අඩගේ මතීක කුර්ආන ගෙන් එක බයන් කරවවා වකාන අර්ෂුහු අලල් මායි එකලාගේ අර්ෂ් වනි ෆෙන් අඩගේ මතීකයේ එෆෙන් අඩ හුරි කොන්තාක හයින් උඩුගේ මතීකයේ බොඩු කඩේ කඬුග මතීග අර්ෂුහුරි අර්ෂි පෑන් තිබෙයි හතර මලායිකතුන් එයි හමලතු අර්ෂ් හමලතුල් අර්ෂ් අර්ෂි පෑගෙන තිබෙයි මලායික මලායික බේකනුන් එයි අර්ෂ් උෆුල්ලව මලායික බේකනුන් එයි කමං ખાસ හතර මලායික බේකනුන් දැන් එෆෙන් අඬහුරි හයි බනවුඩුග මතීග හයි බනවුඩුග මතීග හොරි එයි උඩාබි මාදේ තරේක හොරි ෆුම්මි දුරුමින් ඒ බහුරි කඬුග ෆුම්මිනුගස් එයි ෆස්සතේක හරුග දුරුමින් ෆස්සතේක හරුග එෆෙන් අණුග මලායක බේකලුන් තිබ්බාරේ බේකලුන්ගේ ෆෑගේ තම්පි කට්ටාම ෆෑම් පොලගේ තම්පි කට්ටාම එෆෙන් අණු වරන්නේ බේකලුන්ගේ බොඩුමින් එයි ගුරුවානකි හ්ම් ಆ ಎಹೆಂ ದಿಮ್ಮಸ್ಸನೆ ಬುಣ್ಣಗ ಸಕಮಕು ಆಗುತಕಿ ಹೆಂ ಗೊತಕನ ಗುರುವಾನುಗೆ ඒවල බොඩ මස්සලේ යාර කුර්ආන් සිෆා ෆුල කමර සිෆා ෆුල කවානි අල්ලාහගේ කලාම් ෆුල කලාම් ෆුල සිෆාකි මෙහර ලියයිෆාවා ලියුම් ගඬා අහරම මෙ කියා කියුමා ඒති අදිනු පුන වෙන්නේ අල්ලාහගේ සිෆායකේ එනවානි මෙහර අහරම මෙ කියා කියුමා මෙහර මි අඩු මිතනි බේරවගෙන එයාට කියයි ඒවල පොඩි මස්සල ඉමාම් බුඛාරි මින් සමානකෝ ෆිතුන වල පොඩි ෆිතුන ඉංග මස්සලයක් එංගෙජ්ජ දැන් හැම එකතම් මිලියුන් අඩු මේ මුස්තෆක මිහර ලියේ ෆමියෝති එහෙනම් මේ ගුරුවානුගේ බරකාතුන් වත ෆාන ලිපි ගන්නම එහෙනෙනු ගුණ වෙන්නේ එහෙන්න ඒ මිහරියෝති ගුරුවාන් මහලෝග මිහර මිසා ගුරුවාන් මහලෝග කවි ෆතේ ලියුන් අඩු අල්ලාහ් කලාම් ෆුල ඒ සිෆා ෆුල අල්ලාහ් කලාම් ෆුල කි සිෆා ෆුල ඒ අල්ලාහ්ගේ වාහක දෙක්කෙමු ಅಲ್ಲೋಗ ವಾಹಕ ದಕ್ಕೆವು ಐ ಜಿಬ್ರೀಲಿಗೆ ಫಾನ ಅಯ ಅಲ್ಲೋಗ ವಾಹಕ ದಕ್ಕೆವು ತಸಿಫ ಫುಳಕ ಫಾನಿ දැන් ඒ වාහක මෙති ලියවිෆා ලියවුණීම අදී හෙන් එච්චක බදලුවේ දැන් මේ තියා බඩක විස්නාන කන්නේ හැෆුන් කරේ හෙන් කහලා මග කොහින් ගියාද ආ නා ඒ කවණුගේ තෙරේක ಹೀಗೆ ಖಾವನೊಬ್ಬರು ಕುಡವಾನೆ ಪೋಂಚೆ ओहो मिहार खाओनो में किया नहीं हुरिया इच्छा का खाइनात हाँ मैं हुरिया इच्छा का अल्लाह फिया हुरिया इच्छा खाओन अल्लाह वह मिहार कायनात आलम आलम तंग है आलम तंग का मुराद है कि यही कुल्लु मासी अल्लाह तारफ वफन अल्लाह फिया मैं हुरिया इच्छा मैं आलम कायनात खाओन अल्लाह फिया الله فيها دم مهور هاتن عالم تك كون كائنات ආදෙන් එමිහුන්ගේ මාධ්‍යයත් තබාවා බෙන් එමිහුන් ගේ බුනා බුනුන් තකෙන් මුලියකුන් දිමලෙ වෙස්නුවාන ඛිලාෆ වෙසබනි කුමේ එමිහුන් දැන් අදී එහෙම් බය දැන් බුත්තා ශාරාවි ශාරාවි දාලෆත් ඉන්නවා යක්ෂල්ලාහ මින් ඉබාදිහිල් උලමා අල්ලාහ අල්තහුගතරෙන් අල්ලාහන් බිරවති වාබයි කියම කියන්නේ ඉල්මරින්නේ ඉල්මරන කේ සයන්ස් වෙරින්නේ එනමුන සෝති සයන්ස් වෙරින්නේ දීනුගේ ඉල්මරින් අස්ල මුරාදකි දීනුගේ ඉල්මරන අල්ලාහ මාරිෆාවන් කුම්බයක බොඩ සයන්ස් වෙරන දීනු දීනුගේ ඉල්මරන අත්ත දීනුගේ ඉල්මරන සයන්ස් වෙරින් මේ අල්ලාහ මේ චැලෙන්ජ් කුරාන් හස්ති සයන්ස් වෙරින් එම්මේ ජබ්බර් එම්මේ නුරෆා අමීහුන් තිබියේ මියුගතරේ මීහකු ඒකතරන් ඊමාම් බියකස් එදෙන් අල්ලාහ් සුබ්හානහු තාලා තෞෆීක දෙවා මීහකු ඊමාම් බණියේ මීහ කොහෙන් ඉමාම් වේකම කොහම ගින මීහොන් ඇතිවි අල්ලාහ ඉදි කොරා එපද ඉල්මගේ මීහොන දෙව්වී තීවේ අල්ලාහ ඉදි කොරා කොන්දේ හසේ මීහොන් ඒ පුනා පුනුන් තහෙ මුලිය කොන්දි මල වෙස්නු ඒ දුනිය ගියාම වාන කසේ මීහොන් ෆොත්තව ගලිය නිම්මා ෆෝරි මෙහාර වේගෙන් බය මුද්දත ෆායිත් වෙහින් ගච්චේ දුනිය ගියාම වාන කම රෞරියා කම ඒ මීහොන්ගේ ඉල්මුන් ඔතිනි මේ ෆෝරියා කම <laughs> ඒකම කොය කදිමලෙන් වේගෙන් වෙස් කම ඕ මිසාලකන් ඒ තසවර් මා බොඩක් හොග්ගෙන්නවානේ මම තසවර් ගිනෆාරක් කුර වෙනි මහලූ ගොතෂේ මහලූන්ගේ කයිෆියතුන් ගිනෆාර තසවර් කුර වෙනි ඒ ගොත තසවර් කුරෙන් ෆරාෆිය දුබලන් කියන හිතුම් ඒ ෂයතානි කමෙන් ඒ දානවර නුබෑකෝ හිතන් අර නවර නුබෑකෝ ඒ ගොතන් හිතන් අරමන් ගොහේ මේ නුබෑවනේ අල්ලාහ් හෙද්දේ කාකෝ හිතන් අරනේ අසුදහ හදීස් වල කරන්නේ හිසාවන් අන්නානේ හිතා Sara commettesse mi farata con tami hedeni, u fedeni ecce gesaria, mi hen u fedem u fedem gos ni meni komme gote salloha. De insana ke sikuri nu devra duraka. Den hen vejja Allah hedei ka ko. E insana ke sikuri ke tasavvaren nukureve firmen nimumen nu aiche. Firmaka nimumaka vaichi mi insanu ke hita tasavvar kureveni. ඒකත් මා බොඩන් ගෙනස් කියනවා මා බොඩක් ගෙනස් කියන ෆියා නොබෑට කංගලයක් है? ආය බුද්ධිගේ වර්ග දමියහගේ බුද්ධිගේ වර්ග දමියහගේ මීහුන් ලබ්වා මීහුන් කුරස් වල ජවාබස් දෙන්න මීහුන් ලබ්වා අර වර්ගද මීහෙන් ඒ බුද්ධිය අබු හනීෆායි ආනුද මෙහා බයෙන් ඉස්ම පුළුතකුන් දෙවිදානේ මිසාලක අසීසු දෙවිදානේ රහීමු දෙවිදානේ එකම خالق කෙනු කියන්නේ බය මාන හුන්නානේ එකලාංගයා මිස්තකුන්නා මිසාලක බෑරව එහෙන් නමවෙස් එකලාංගයන් ඉස්ම පුළු දෙවිජ්ජියා එහෙන් ෆරාතේක බෑරනවා මිසාලක අර් රහීම් අර රහීම් නු කියන මියාකා එකමකෝ රහීම් කියන අලිෆ් ලාම් නු ලා රහීම් ඒ රසූල් අල්ලාහ් සුබ්හානහු තාලා කීත කුර්ආනුගා රසූලා වෙසේ බං එසිකෆුළු ادي أديبا وكان بالآنن آه، إيه، يعني لقد جاءكم رسول من أنفسكم عزيز عليه عزيز وسبع عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف الرحيم ابن رحيم كليفا رؤوف وس كما الرؤوف كان الرؤوف الله باسم الله අර් රහීමෙන් කියන්නේ අර් රහීම කිය අල්ලාහ්ගේ ඉස්ම පුළයි එහෙන් අර් රහීම අල් කුරියල්ලීම අල්ලාහ් ખાસවන්නේ එකමක ખાලිගෙවස් අල් ખાලිගෙවස් නුකියන මියක් ඒ ખાලිග මාන නානාන ඉතුරු ගොතක හෙද්දෙවුණු ගොතක හැම එක තර රزاق රزاقෙවස් නුකියන මියක් අර් රزاقෙවස් රزاقෙවස් නුකියන මියක් අද්දු කියාෆල ලාංජේ ඈ රාසිකුවස් අබ්දුර් රාසිකු කියන්නේ දැන් රාසිකුගේ බවල මස රාසිකු කියදාන ඒ රාසිකු කියා ඒ බහුරි රිසුකුගේ ලෆ්සු ඒතියාස රාසිකු අමක රස්සාකෙන් රාසිකු ඒ මසක අපි මිහා කාන්දම සේන එන රිසුකු දෙවුන්ගේ මානාගේ එබැන්යාස එම රාසික අර රාසිකෙන් කියන එකමක අල්ලාගෙන රාසිකු කියදාන ඒ එන කාන්දේ එන බලහට්ටා මිහා මිසාලා امم اها ඒකොම් මෙච්චක බලයාලිය සේ දලීල පුරාණ ඒකලංගේ එක්කවන්ත ෆරායකම ගහක මියක බලයාලිය විසිකුරු කොල්ලාලිය මයකට කියේ සාලකම් කොම් මෙච්චක බලයාලි සම්බෝ එක්කවන්තකම් එගේ නේනා එගෙන් ජිහේ නස්ලෝ එවරන් එන ඉබ්‍රතක එක්ක බලයාලි ජියා කායනාතික මිවා කොම් මෙ මහලුවක බලයාලියස් إنسانك بلاليس حيوانك بلاليس أدي قاسك هاجه سبلاليس كم تكبلاليس هم مخلوق بلاليس الله يكون تفرق كنا إنجيل دليل القرآن الله من أدي فده හොරියක් හික්කෙක්ගේ මච්චා අල්ලාහුගේ හැකි ශහිද අල්ලාහ් අන්නහු ලා ඉලාහ ඉල්ලා හු වල් මලායික මලායික බේකන සනි හිකේෆා මර ෆෙට්ටවි අල්ලාහ් එම්මෙ ෆොර තම අල්ලාහ් අල්ලාහ් ෆිය වලකම් බෙ මොහක් වෙකම් වහින් බෙසිලාක් මොනවා කමං හැකි වඩ ගන්නයි එම්මෙ ෆොර තම ෆරාන් ය අල්ලාහ් ඒ එම්මෙ තෙදුවරි හැකි යබ්ර මච්චකන් හික්කන්නේ දෙම් මලායික බේකලු අනේ දෙවන දරජය den ilmerime ulul ilmi qaimun bil qist ilmerime sekidedi Allah kalange zat bulbar kan tahu ya kidedi zat bahar e kalange hikka kiye bayan kuramu e kalange mi weni farat e kalange heki timan Allah hi tiya bam ilahe ei heki ei kalange hikka ki kalam bayan kodemu e kalange tiya bam ilahe kama e kalange e kalange tiya bam rabbukama ei kalange heki ఆయతక تعارض النويتا එකලා ගෙනි වයි කුරබා ඉස්තග්ෆිර් ලහම් කලිෆන් ෆාෆස් දම එදි ලවාරේ අනුවත එදි නුලවාරේ ඉස්තග්ෆිර් ලහම් අව ලා තස්තග්ෆිර් ලහම් කලේග ෆාන හයිද්දිය ෆාර ෆාෆස් සම එදි වඩාගත සල්ලාහ් ෆාෆස් වෙනු දෙවාන එතන් අදි මනලෙන් එක් කුරබා ෆයි ඉස්ලාහු ඕ මිහාරු මිසාරක අල්ලාහ් සුබ්හානහු වතාලා බදරු හංගුරාමෑග මීස්ත අසීරුන් තදු කොල්ලෙවිතා එහෙනම් කමක අල්ලාහ් නියා කරවා වතිගතුල කුරුමා එකමක දු කොල්ලෙවි කොන් කමක එයි අබ්ව කුර්ගෆාන දෙවි මස්වලා මිහුන් ගතරම් වෙකටිගම් වේ මිහුන් තන් ඉස්ලාහු ඉස්ලාම් දිනග මිහුන්ගේ සබබුන් ෆාදා තක්කුරුම් ෆාදා තක්කුරුම් එම එකන් ඒ අල්ලාහගේ අනේ ඉරාදා කවුනියායි ඉරාදා කවුනියා ඉරාදා කවුනියාගේ මේ වාගොතක් කිය අල්ලාහගේ ඉරාදා මේ ලෝබි එකලාගේ ලෝබි උඩ ගතමා ඛිලාෆු වස්වාන බයි ෆා අර අල්ලාහ ලෝබි උඩ ගන්නවා ගොතා ඛිලාෆවාන කවුනියාගේ බෑවර කන්තත්ත ඒ ඉරාදා කවුනියායි කුරිදෝ ඉරාදා කවුනියා ශරියා බෑන් කරමු ආයේගේ ධර්ම දාන මෙහාර මිතාංගවස් මේ කවුනියානි මේ කවුනියා අල්ලාහ ඒ තීර ලබ්වා ෆෙනිය ගොතා එකමක අල්ලාහ ලෝභය ගන්නවනේ එහෙන් ගොතක එකමක ඒ කවුනියාගේ ධර්ම විසාදා තවරක් ගිනේ ඒක එකලාගේ ගොත ලෙව්වියේ එකලාගේ රසූලා මෙදුවරකෝ කුදු එකලේක ෆානල්සෙන්ගේ වඩා ගන්නවා ඒ තංග හයිද්දියාගේ මුරාද කි හයිද්දියා නූංකම් මුරාද කි හිතෙන් වරක එදි වඩා ගත ඒක නොකර එකමක එකලා එකලේ ෆාන දක්කම් බෙනෝ එකලේ ෆානක ෆරාප් පුළුන් එබ්ස් කාලා කුරේ ඒනගේ මච්චන් නෙක්කම් අදි එබ්ස් කාලා හසද වෙරකම එබ්ස් ඒනකම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මච්චන් හසද වෙරකම් රුලි වෙරකම් හොරි ඒති මුනාෆිකුන ෆෙනු නියතනම් ෆෙනිකින් එමි හොඟ එතබ්බයකු ඉස්ලාහුයි අදී ඒකේ ෆනම කරන මාද පුර විතනා එවුන් ආයි බාවල විදෙම් මීක ෆාකු එකන් කොක් ගෙන්නවා නේ වලා තුසල්ලි අලා අහද වලා තකුම් අලා කබ්රිහි එමි හොන්න මාදස් කොක් ගෙන්නවා දී මේ හොඟ ගබරු කෑරික මහාන කෑරික හුට්ටි වඩාගෙන විශ්නවා නේ එමි හොක මේ කලේ ෆන වනි අංග වැදෙව හැමෙන එවෙන මියකි මුනාෆිකු එමිහුන් ඒක තර මියක මර විජ්ජා දෙන මේක ෆාකු දැන් ඒක ෆාම කලේ ෆන කරනවා දෙන කුරබ්බයි බොඩු මිහා කුරබ්බි දැන් බොඩු මිහා කුරමුක බෑවර හිකුමත්තවස් ඒ බහාරි නේ අමිස්කිතුක ව්‍යාපාරි කුරුම් මනා දැන් දරණි ව්‍යාපාරීගේ තෙරේගේ සේවා ශාමිල් කුවේබ කොම්මස්වරක දරණි අමිස්කිතුක නුකුරු නංගලි එපදකන්ට මිස්කිතු ඒකාන්තත්තන් නොකරන කාලේ දෙවිදාන ඔහොම දීගන්නවා ඒ ෆිතුනේ වෙසුවෙතුම කශියන්නේ ෆිතුනේ එනේ කුවරියන් වනේ නේනම් හඳාන් කොද්දෙන් ජීනේ කමක් හඳාන් කොද්දිනේ මෙතනින් මේස හඳාන් කොද්දිනේ මෙතනින් මේස එනේ එනගේ ගෙන් දක්කානේ එන දක්කා කන්නජ එන දක්කා ෆි ඒ මීහෙක්ගේ මුදායි මීහෙක්ගේ මුදල කුමන එකක් උගත කම කොන්නරේ කන්නුජේ ඒ ජෙහෙන් උන් සරකාරන් ඇතිනන එන කන්නේ න සරකාරන් අමිල්ලක් ගත කමුන්නේ කියන සරකාරන් කියන ගත කමුන් සකායි Hafız var. තම් මහෂර්ග මෑදාන මිහුන් ජමා කුර්බාන අල්ලාහ් සුබ්හානහු තාලා දුනියේගේ මියකෝ එහුරු සිපය දුනියේගේ මියකෝ එහුරු සිපයක මහෂර්ග මෑදානුක තිබේනි ස්වර්ගවන්තවරින් වාහග වකියුමක් පහුග එමිහුන් රීති කුරව්වා එමිහුන්ගේ සයසන් එමිහුන් අද්දවැප එමිහුන් ස්වර්ගවත් දාන නරකවන්තවරින් එමිහුන්ගේ සිෆයන් එමිහුන් බදල් කුරව්වා නරකවත් අස්වර්ගොන්න නාස්වෙග සුවාම් වෙස්වෙෆා මුස්කුලින් වෙස් තිබේන අධිමාශර්ග මෑදානුක මුස්කුලින් වෙස් මෑදානුක තිබේනේ එකම ස්වර්ගය වන්නඤ්ඤා මිහුන් උසුවාන් කුරබ්බාන උසුවාන් කුරබ්බාෆ මිහුන්ගේ සිෆා රීති කුරබ්බාෆ මිහුන්ගේ දිගුමිනා බොඩුමින් එවර කුරබ්බාෆ සයස් එනවා දිහා ෆෝටෝ ආ හිතාන ප්‍රශ්නේ නාන කුරයි කරා ඔහු ඒ මිසාලක ඒ ඉම්තිහාන කට්ටක දුනියගේ ලැබි කමෙන් ඒ හිතාන කුර හරි ගණුගේ තන්කොල උනිවුන් ඒගේ මිසාලක බලිතකා දැන් ස්වර්ගය කුණේ කලේ වෙස් බයිජෙව්ස් දැන් ඒගේ බේනම වෙස් නැත්තා මෙහර එතබ් බයියකුන්නා ඉම්තිහාන කට්ට කාලෙත් විකමකේ හිතාන හිතාන අදි මිසක් ඉබ්‍රාහිම් ගෆාන කුරේ හිතානන් වස් නේ එන්නු ඉබ්‍රාහිම් ගෆානුගේ ඉබ්‍රාහිම් ගෆානුගේ සොමුරුන් ගාගනක අඩ්ඩිහම් මච්චදිය ෆහුන්නේ හිතාන කුරු ශරෝ කුරවුනේ ඒ කුරිය කුස්නේ හිතාන කුරුනේ එහෙන් විම ඒ අදි එහෙම මස්සලේ හිතාන එදම් එනගේ ෆුරිහම කන්තාරේ නිකම ගන්නර ඒ ෆුරිහම තංකොලේ උනිකමෙන් ඉන්නානේ ඒ බෑවසිනන් ෆුරිහමකෝ ආ fammiru kuda emmen emmen erati yani kudi kudi ko kuda kudi enam mar viru uri sifayega kuda kujja kuda eh, baaligun wanya e kujja e kujja ke sifayega e kujja baaligan wa kuda kujja de ekudin tibeni ekudin ge waruga baaligun wairu numanis mar vejjiya swarugege mihun ure de fahum mihun mahshar kuraveni e mihun ge hama sifayege mar viru tibi sifayega mahshar kuraveni den swarugavanta verin e failium afahuga den e mihun එමිහුන් රීති කරවන අල්ලාහ් සුබ්හානහු තාලා එමින සුවාන් කන් ලිබිගෙන් දාන ඕ ඒ හිසාබුන් දෙ දියාම මෙහර සිරාත් මගුන් අදි දීමෆහුග අදි එබෑන මගේ ඒ වර බාහක ඒ වාහක නු දෙකේ වෙන ඇති වර ගින මිහුන්ගේ තෙරේග එබහුර වර ගින ෆොයිත්තව බෑක කන්තරා කියාතනේ එතනුගාදි මුමිනුන්ගේ තෙරේගේ එක කොනයකන් හුන්නාන කුඩ කොමියන් අනියාවරිය සතිවි මිහුන් එතනුන් එමිහොඟ බදලිපාන ඉසාෆ දෙන් තෝහිර කොල්ලවැස සුහරදර ගෙන්දවාන දැන් නරකෙන් හිතාවු සලාමජියේ එක මොකදි බදලි හිප්පවාන එකන් තොරාගෙන තිමි පොතු ගන්නානේ වාන නරකවන්තවරින් නම් සොර්ගන්නවන්තවරින් නම් මොනවද මෙහෙම පොඩේ තියාරි ගන්න. බදලුවාන බදලුවා. එමිහුන් අදි මා බොඩති. එමිහුගේ කොම්මේ කොඩෙක්ගේ දෙවෙදුගේ බොහොරේ තිම්මස්තුවහුගේ දිගු වාස්තා තිම්මස්තුවහුගේ දතුරු කුරාමියකු දතුරු කුරාත තිම්මස්තුවස් වන්දෙන් දතුරු කුරිමා හුරි වර්ණවර ඒනගේ දතේ උහුදු ෆර්බද වර්මාන එම්මේ දතේ නරකවන්ත වෙලියා තුම්පෙන් උන්නානේ ෆූලිගෙන් ගොස් කකුලා හැමෙන් එලිෆා කීනෙන් ඉහෙර පොඩති ගුරු තකුන් චාබු තකුන් හැනුන මිහරු ඉන්සානේ කයක තලාන ඒගෙන් චාබු කකුන් ෆර්බදෙක්ගේ ජහල් විජ්ජ හදිස් කුරන් සොහ හදිස් මේ ෆර්බද කුඩි කුඩියගෙන් දාන නිකම් බලෑ මෙහර කෙමිකල් අලයන් ෆර්බද ගොබ්බෑල නියන ලෑක ෆුණක් කෙමිකල් අලයන් ගොබ්බෑල තංකොලගෙන අට්ටාය තංකොල එම් ෆර්බද කෙමිකල් අලයන් ගොබ්බෑලි මෙනක්ටානේ තංකොල ඒගෙන් චාබුකුන් ජහලෙජ්ජ ෆර්බද කුඩි කුඩියගෙන් ෆෑබෑගෙන් දාන හදිස් උපරවනි එපද ගුරුසකුන් චාබුකකුන් මියරු ඉන්සානක ගෑටින තලා ඒ යම් ඒ කහීගෙන් වා වරම් මියා bodu kuravane emben ilverin vidal fana dilverin una kas dunya wi mi bas vidal fawa vidalon ei harigandu bodu wi ma lazzat bas libeni harigandu bodu wi waraka lazzatu ge ihsas kurweni azab ge taklifu ge ihsas kurweni harigandu bodu wi Allah labba niyamattahu ge rahabes furihama gotuge libeni harigandu bodu wi ejje ega misa Allah labba mewa taka ehre mihiru buintaka echige lazzatus boda libeni bodo ivaraka miha jinsi aramus ena libeni bodo ivaraka engam allah subhanahu wa taala ekashigem va bodo minek gehri fuder hada boda e nuad yafu ah දතුරු කුරා මිහකෝගේ බැලෙවැනි දතුරු කුරා සවාරි sawaari den eeru hadisul kurba finnan den as ahugeddi as as emme baarad duwa waru baladen eeg speedo speedo ga efassate ga harwande den eego eegotad den belen eeru den bayin ilmer midalwe ehenen une murada kiye enuune allah den botikim we fahan e huriyachin annan wa qur'an ke e bayin e dalil kurā āyevs vayakhluquma la ta'lamun adimi savari getren tiya bāmi hunna nege bāvaru savari tan allah fahunge nawan wa ke bāmi ඒ ඉල්මරි මිදාල ඒයි මතින්දා වෝටා කාරාමි තකෙච්ච මෙර ඉල්මරි මිදාලවනි ඒයි දුනියේග මීහකු සවාරියෙක්ගේ ගොතුම් බේනුම් කුරා එම්මේ බාරද්දුවා උලඳු දුවාස් පිට කරේ ආ ඒ තිපස්සතේ කාරම සයක බල ඒ ගොත් දෙක දෙබස් වල බෑ දැන් වල්ලාහ ආලම ඒකතරේ රාජිහ බස් වල වල්ලාහ ආලම කොම්මයක සේයි මීහකු නුෆෝරාණ හිසාබේ නියකුණු ෆෝරාන හිසාබෙන් ඒ උඩා හිසාබයි කුටික ෂයිතානුන් දේ හිසාබ එහා මච්චද්දේ ෂයිතානු ජින්නින් දේ ජින්නින්න එහා බාර අල්ලාහ් දෙවි හැම එකනේ එම්මෙ තිරි උඩා හැම දෙවේ දෙවේ වර්ග බාර දෙවි ඒකම මිහාර මිහුන්න මිහාර වරන් උදගුලුන් දෙවෙන්නේ මිහාර වාගතකි ගිනි හිලත ඔය මිහුන්න දිමාකොෆා අදිබයි මලායික බේකලු ඒ උඩුගවනි මිහාර ඩියුටි දෙවේ මිහාර ඒ ෂයිතානක වක්කම් කරේත උඩුගේ බස්තකුම් බහේ ಎಕುರಿಗೆ ಬಹುರು ಎಕುರು ಅನುಗೆಸೆ ಬಹುರು ವಾಹಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಬಯಾನ್ ಕೊರಲ್ಲ ಸುಬ್ಹಾನಕ ಅಲ್ಲಾಹು ಬಿಹಮ್ದಿಕ ಅಶ್ಹದು ಅಲ್ಲಾ ಇಲಾಹಾ ಇಲ್ಲಾ ಅಂತ ಅಸ್ತಗ್ಫಿರುಕ